නිබ්බින්දං විරජ්‍යති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් කතමේ නව ධම්මා බහුකාරා කියලා මේ දසුත්තර සූත්‍රයේ ඉදිරිපත් කරන කාරණාවකුයි අපි මේ වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ ඒ නවාකාර වූ බහුකාර ධර්ම හඳුන්වා දීම ශීර්ෂයෙන් පටන් ගන්න මේ මාතෘකාට පොදු සාමූහික ගොනු කරපුත්‍රයක් වශයෙන් දෙන්නේ නව යෝනිසෝමනසිකාර මූලකා ධම්මා යෝනිසෝමනසිකාරේ මූල කරගත්ත ධර්ම නමයක් තියෙනවා. අනේ ධර්ම නමය යෝගාචර බොහෝම උපකාරයි. ඒ නිසා ඒක දැනගෙන හිටියොත් ගමන හසුරව ගන්න ලේසියි. එහෙම නොවුනොත් ඒ ධර්ම පහළ වුණාට ඒක වරදොලා තේරුම් ගන්න ඉඩ තියෙනවා. එතකොට ආංශංශ වාරය බල ප්‍රයෝජන වාරය නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ වැවෙන්නේ પરම්පරාවක් විදිහට එකින් එකට එකින් එකට උපනයනය කරගෙන. අනේ උපනයනය කරන හැම වෙලාවකදීම අපි දෙමං සංදීකට යනවා වගේ ඒ දෙමං සංදීෙන් හරි පාරට දා ගැනීම මුල් මුල් අවස්ථාවල නම් ගොඩාක් වෙනස්කම් තියෙනවා කළු සුදු වෙනසක් ඉස්සරහට යනකොට සියුම් සියුම් සුසර කිරීම සියුම් කිරීම කරන්න වෙනවා ඒ කරන හැම වෙලාවෙදීම මේ යෝනිසු මනසිකාරය කියන මානසිකාර කියන චෛසිකයට එන මේ යෝනිසෝ කියන පදය නැත්නම් මේ මුල පටන් දැක්ම නැත්නම් දේක මුල දැන ගැනීමේ හැකියාව ඥානය පුදුම විදියට යෝගාවචරයාගේ මේ අලුතින් සල්කා බලන ක්‍රමයක් විප්ලවීය ක්‍රමයක් ගෙන හරපාවා. ඉතින් මේ මුළු පරම්පරාවෙම තියෙන බොහොම සතුටු පැත්තක්. පාමොජ්ජෙන් පටන් අරගෙන පාමොජ්ජම් පීති පීති පස්සම්බති පස්සම් පස්සද්ද කායෝ සුඛං වේදීති සුඛිනෝ චිත්තං සමාධියති. ඒක නිසා පේනවා ඒ අවසානයේ ලැබෙන ඒ සාන්තක සාන්තිකර తত্ত্বයේ ලකුණු පටන් ගන්න තැන ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් ඒ අසහනය දුරු වීම එහෙම නැත්නම් ආතතිය දුරු වීමේ ලක්ෂණ මග දිගටම පෙන්නගෙනයි යන්නේ. එතකොට අපි තේරුම් ගන්නට අපි මේ භාවනා ජීවිතේ භාවනා දවසේ භාවනා පැයේ ඒ විදිහට හැකි සංඥාවක් ඇතුව ඉදිරියට යන වෙලාවේ තමයි මේ යෝනිසුමංස්කාරය ඉදිරිපත් වෙලා තියෙන්නේ. අනික් වෙලාවල් වල එක්කෝ කෙලෙසක ස්වරූපේ නැත්නම් අයෝනිසෝමනසිකාර ස්වරූපයෙන් අපි ප්‍රශ්න තියා බලන නිසා අපි ඒකේ තියෙන බැරිකම් නැතිකම් පශ්චාත්තාවකම් විතරයි බලන්නේ. ඉතින් මේ ඕනම කෙනෙක් එක බලපුවාම මේ දෙකේ වෙනසක් මේ දෙකේ සංකලනයක් තියෙනවා. සමහර ඇත්තෝ අපිත් එක්ක ජීවත් වෙන අර නැති බැරි පැත්තට බරයි. සමහරු භාවනා නොකලත් ඇති හැකි පැත්තට බරයි. ඉතින් මේ දෙකොල්ලකින් කාටද භාවනා හරියන්නේ? කොයි කෙනාද ඒ උප්පත්ති මේකට උපනිෂේ සම්පatti සහිත කියන එකත් හරිම අමාරුයි මේ කල්ැතුව කියන්නේ. කෙසේ නමුත් Taman දන්නවා නම් මේ භාවනා කටයුත්තක් අපි සතිය පිහිටීමේ කටයුත්තක් කියලා ගත්තොත් අර තිබිච්ච තරම් කරදරවල පීඩාවක් නපුරක් නැතුව එnde end end end කඩ කඩ වෙවි හෝ Tamanට අඩු ගානේ මධ්‍යස්ථ තැනකට යන්න පුළුවන් කියන එක සැප කෝක වෙතත් මධ්‍යස්ථ තැනකට යන්න පුළුවන් වෙනකොට ඒක දැනගන්න ඕනේ මේ සතියේ ක්‍රියාකාරකම් නිසා තමයි එන්නේ. මේ මධ්‍යස්ථ තැනට පවා ප්‍රමෝදයක් පිහිටව ගන්න ඕනේ. ඒකත් ජයග්‍රහණයක්. ඒකත් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ඒ ප්‍රමෝදයේ පිහිටවා ගැනීමේ කලාව නැත්තම් දී ඇති ඕනම වෙලාවක තමන් මේ පස්සද්ධිය ප්‍රමෝදය පිහිටුවා ගැනීමේ කලාව సౌందర్యාත්මක ඥානවල යෝනිසුමංස්කාරී කියලා. යම් වෙලාවක අපට මේ මොන තීක්ෂණ ඥාන තිබුණත් දකින්නේ නැස්චාර්ත පැත්ත දකින්නකොට ඒකේ නපුර දකින්නකොට අමාරුව දකින්නකොට ඉතින් ඒකේ අයෝනිසුමංස්කාරී තියෙන ඉතින් ඒකට මූලාශ්‍ර රාශියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකෙහි දෙපැත්තෙම අත්දැකීම හැම කෙනාටම තියෙනවා. ඒකෙදී ඒ ප්‍රීතිය පසද්දිය ප්‍රීතිය සුඛය වගේ දිනු කර ගැනීමේ කලාව දන්න එක තමයි අපි සද්ධර්මයේ නැත්තම් සත්පුරුෂ ශාස්ත්‍රයේ වශයෙන් නැත්තම් යෝනිසමස්කාර වශයෙන් පවත්වන්නේ. ඉතින් ඒක කරනකොට කොයි තැනින් පටන් ගත්තත් පටන් ගන්න ආරම්භක ශේෂයේ කොච්චර ඇවිස්සිච්ච, කැළඹිච්ච දරත පරිලහ තැනක තිබුණත් එන්නේ එන්නේ එන්නේ එකේ සමතයක් එහෙම නැත්නම් සංහිදියාවක් එහෙම නැත්නම් පස්සම්බණයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ගෝක් කැලඹිලි සහිත කෙනෙකුට මේ යෝනිසෝපංචකාරයේ පිහිටියාන යෝනිසෝපංචකාරය අනුව සතිය ආදී ධර්ම පිහිටියානම් ඊට තේරෙන්න පටන් ගන්නවා අර තිබුණ විශාල කැළඹීම ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. දැන්වත් කැළඹිලා තියෙන නමුත් තිබුණට වැඩිය කැළඹිලා අඩුයි. අන්නේ විදිහට මේ සාපේක්ෂව ඒක වටහා ගැනීමේදී මේ සමාහිත භාවයේ හිතේ තියෙන සමතය නැත්නම් මේකට සමාධිය කියලාත් කියනවා. අන්න ඒක එනකොට ඒ කිනාට මේ ඉති නිතරම පවතින මේ පරිඋත්ථාන කෙලෙස් වශයෙන් හඳුන්වන මේ නීවර ධර්ම වෙනුවට එක එකක් ධානාංගයකින් ප්‍රතිස්ථාපණය වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කියලා තිබුණානේ විවිධාකාර අරමුණු දිගේ ඇවිදින කාම ඡන්දේ කියන නැත්නම් කාම ගුණ ඒක ඉරියව්වක ඉන්න බෑ ඒක දිහක් වෙලා බලාන ඉන්න බෑ ඒක අරමුණක් ඇසුරු කරන්න බෑ ඒක ගුරුවරෙක් එක්ක වැඩ කරගෙන යන්න බෑ ඒක විද්‍යාවක් කරන්න බෑ දැන් හැම තැනම මේ නන්නත්තර වෙන ගතිය වෙනුවට මේ ඒකාග්‍රතාවය කියලා එකක් දිහා එක ඉරියව්වක් දිහා එක අරමුණක් දිහා වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක එක සැරේම එනව නෙමෙයි ටික ටික ටික ටික අර පිස්සු හැදිච්ච වතුරෙක් වගේ පැන පැන ඉතිමුන හිතේ අර පුංචි කාර්මුණක චිත්තක්ෂණ දෙක තුනක් පවත්වන්න පුළුවන් ගතියක් එනවා. ඒක මේ බුද්ධ ඥාන ආශ්‍රේ පෙන්නන උපමාවකට පරණ ණයක් ගෙවනවා වගේ කියලා. විවිධාකාර අරමුණු දිගේ ගිවි නටන එක මහා ණයක්. ඒකට ගිවන්න වෙනවා පස්සේ. කොයි වෙලාවක හරි මේ වෙනුවට මට දැන් ඒ කාර්මුණක වැඩි වෙලාවක් වැඩි චිත්තක්ෂණ ගානක් සතුටුමත් වෙන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා දැන් තමන් අර ණය ගිවනවා වගේ වෙනසක් තේරෙන්න පටන් ඒක තේරෙන්නේ මේ භාවනාවේදී සතියේදී සක්මනේදී පරියන්කේදී දැන් ටික ටික ටික හරි අරමුණේ තැම්පත් වෙනකොට මේක ණයක් ගෙවිලක් වගේ පරණ කැඹිරිල්ලක් ගෙවල දෙමීම කියලා තේරෙන්නේ යෝනිසමංසකාරය තියෙන කෙනාට තමයි. අනිත් කෙනාට තේරෙන්නේ මේ ලස්සනට විචිත්තත්වය විවිධත්වය බලන්න පුළුවන් මේ ඔක්කොම දමලා මේ එක තැනක ඉන්න එක ඒක ණයක් විදිහට පේනවා. විවිධ රස දිගේ ඇවිදින හිත එක තැනක තබා තැබීමම ණයක් විදිහට තේරෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේ ඒ භාවනාවට හිත බැඳලා යෝනිසමස්කාරයේ කටයුතු කරන කෙනාට වෙන්නේ රස දන්නේ මිනිස්සුෝ කියලා. මෙච්චර විවිධ වර්ණ සද්ද ගන්ධ රස පහස තියේදී මේ ඇස් දෙකත් වහගෙන නිස්සද්ද තැනකට ගිහිල්ලා මේකම අරමුණට හිත දාගෙන කිසිම රසයක් නැති අරමුණකට හිත දාගෙන මේ ගන්න ගන්න උත්සාහය මහානයක්. ඒක නිසා ඒකෙදී හිතා ගන්න පුළුවන් කිසි දවසක කවදා හරි යෝනිසෝ මනසිකාරයේ පහළ වෙච්ච කෙනාට මේ මේ කැම්බිරි දඟලන දැඟලිල ණයක් දැන් ණය ගෙවන වෙලාවක් වගේ කියලා දැනෙච්චාම තේනවා මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා මේ දෙක වැඩ කරන හැටි. ඒක මේ විවිධ අරමුණු වලට නගලන ගතිය අගය කරන හිතට වඩා එක අරමුණක මේ ප්‍රීති වෙන ගතිය ප්‍රමා ප්‍රසාද වෙන ගතිය එනකොටම අර ගැටුමක් නැතුව යනවා. යටුමත් ඒ සාපේක්ෂව අඩු වෙනවා ව්‍යාපාදේ අඩු වෙනවා. එතකොට ඒක ඒ විවිධ අරමුණු හොයන්න ගිය එකන අන්දාලියේ නිකන් කැලේ කැවිදින්න හදනවා වගේ යانے යන තැන හැප්පෙනවා. ඔබට අවශ්‍යතාවය නම් අංග සම්පූර්ණ වෙනවට වැඩිය බලාපොරොත්තු සුන්වීම වැඩි. ඉතින් එතකොට හරියට නුරුස්නා ගති, රොස්පරොස් ගති පහළ වෙනවා. අරමුණු ප්‍රමාණය අඩු වෙනකොට එතකොට මේ අධික පරිේශන සහ සොයා යාම අඩු වෙනකොට ඒ නුසුස්නා ගතිත් අඩු වෙන පටන් ගන්නවා. ඒක සර්වචත්තනාංශේ තඳහන් කරලා තියෙනවා මේ ලෙඩක් සනීප වෙන වෙලාවක් වගේ. ඒ කියන්නේ මේ විවිධාකාර අරමුණු දිගේ දුවන්න ගිහිල්ලා තමයි ඔය අසහනයකින් ලෙඩේ ඇතිලා තියෙන්නේ අපට. එහෙම නැත්නම් ආතතිය කියන ලෙඩේ, ධාරතේ පරිලාහය. මේ ලද දේෙන් සතුට වීම කියන එක දැනගත්ත ගමන් ඒ ව්‍යාපාදේ සහ ව්‍යාබාධ කියන දෙකම නැති වෙනවා. ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි තරහ. ව්‍යාබාධ කියලා කියන්නේ කායික මානසික ආබාධ. සියලුම කායික මානසික ආබාධ වලට හේතුව ද්වේෂය. ඒක බටහිර මානසික විද්‍යාව දන්නවා සියලුම මානසික රෝග වලට මේ හේතුව ද්වේෂය කියලා. එතකොට සමහරක් රෝග ඒ නුරුස්නාගති ද්වේෂ නිසා හට ගන්නවයි කියලා මම ඉස්සර දැනගන්න තිබුණා මේ පීනස් අමාරුව හැමේ රෝග වගේ දේවල් එන්නේ කොතනක හරි නුරුස්නා ගතියක් ඇවිල්ලා මේ අසහාත්මක ගතියක් අපත්‍ය ගතියක් කාට පස්සේ එන්නේ කියලා. නමුත් දැන් මේ වෙනකොට වෛද්‍ය විද්‍යාව පෙන්නනවා හැම රෝගයක්ම සයිකෝසොමැටික් කියලා. මානසික දුර්ලභම නිසා වෙන එකක්. ඒ නිසා පිටින් වෙදකම් කරපුවම රෝග ලක්ෂණ නැති කරන්න පුළුවන් රෝගේ නැති වෙන්නේ රෝග ලක්ෂණ යටපත් කරාට යෝගාවචරය ජීවන රටාව වෙනස් කරනකම් කවදාකවත් රෝග ලක්ෂණ හැර රෝගේ නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සත්‍යයෙන් හොඳට බලාගෙන ඒක සමහරලාට ඇත්තටම රෝග ලක්ෂණ නැති කරගන්න වෙනවා මේ වඩු ගානේ මනුස්ස ලීලාවක් ගන්නවා. නමුත් ඊට පස්සේ ඒක හෙදකමකින් මේක ලෙඩ නොවන දණ්ඩපත් කරගන්න තරම් මේ කිනාට යෝනිසමංස්කාරය නැත්තම් එයා තන්නි ක්‍රම මේ වෛද්‍ය ශාස්ත්‍රය විසින් කරන්න හදන වෙදකම කරන්න හදනවා හෙදකම පැත්තකට දාලා. ඒක මහ විශාල ඥානයක් විදිහට අද ලෝකෙ අඳුල්ලා දීලා තියෙන. ඒ කියන්නේ අපේ සමාජයේ ඉන්න දක්ෂම ටික තමයි දොස්තර විභාග පාස් කරන්නේ. ඒගොල්ල කරන්නේ මොකද්ද? වෙදකම ඉස්සරහට ගන්නවා හෙදකම පස්සට දානවා. ඒක අයෝනිසමනසිකාරයය මේ වෙදකමට වැඩිය හෙදකම හොඳේ කියන එක යෝනිසමනසිකාරය කියලා කිව්වොත් අද ප්‍රසිද්ධිය කතා කරන්න බෑ. කතා කරන්න බැරි තරමට මේ දෙක උඩපල්ල ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ තේරුම් ගන්න වෙනවා මේ වේද වේද කමෙන් රෝග ලක්ෂණ යටපත් කරන අපි මේ අදිර ඇදිල්ල ඉසිකක්ම කරනකොට පැන්ඩෝල් ගහලා වැඩ නැත්තම් බඩේ අමාරුවක් ආවම බෙහෙත් බීලා වැඩ මේ බඩ එකක්ම ඉසිකක්ම ඉන්නේ පොඩ්ඩක් වැඩ නැතර කරපන් කියන්නේ දැන් බඩ එකක්ම ඇවිල්ලා අමාරු වෙච්ච ගම ධනිය සමාරනවා ඒ විදිහින් දෙපා පැත්තකට වෙන දැන් අපි කරන්නේ බඩ එකක්ම සනීප කරන මේකට මේ බෙහෙත් ටිකක් ගාගෙන ඇවිදිනවා. අර දුර්ලභ වෙච්ච ඇඟ හොඳට හොඳට බර ඇදපු මීහරකෙක්ගෙන් තව වැඩ ගන්නවා වගේ. ඒ මොකද මේ අපිට වැඩේ ලොකුයි. මේ රෝග ලක්ෂණ ඇවිල්ලා තියෙන පොඩ විවේක දෙන්න. රෝගේ පැත්තකට දාන රෝග ලක්ෂණ පැත්තකට දාන අපි අර පුරුදු තාලට අදිනවා. ඉතින් අදහම අපිට තේරුම් ගන්න එපා කොහෙන් හරි මේ යන්ත්‍රය කඩලා යනවනේ ඒක. අන්න ඒ වගේ මේ ව්‍යාබාධ සහ ව්‍යාබාධ මේ ද්වේෂය නිසා මේ ද්වේෂය කියන්නේ ඉසේකක්කම නතර කරන හැරි මේ ඇඟෙන් වැඩ ගන්නවයි කියලා කියන්නේ. මේ ඇඟට දොඹකරයක් වගේ අන්තරයක් වගේ සලකලා මේකේ උපරිම වැඩ ගන්න හදනවා. මේක හරියට මේ සූරකෑමක් වගේ වගේ. දුප්පත් මිනිස්සු සූරා කාලා අධිරාජ්‍යවාදී මේ මේ ආයතන ලාභ ලබනවා අපිත් එහෙමයි අපිත් මේ බෙහෙත් කරලා බෙදගම් කරලා ශරීරයෙන් වැඩ ගන්න හදනවා ඒ විවේකයේ දෙන්නේ නැහැ අන්න ඒ වෙනකොට තියෙන මේ යෝනිසමස්කාර ආයුෂමස්කාර තේරුම් ගන්න තව මම හිතන අවුරුදු 7ක් 8ක් යයි. ඊට පස්සේ තේරෙමි අපිට මේ කට්ටිය මේ වට කරගෙන මේ බෙහෙත් දීලා අපි වැඩ ගන්න හදන එකට අපි කොච්චරක් අනුග්‍රහ කරනවද කියලා. අපි අනුග්‍රහය නේද කාටවත් මොනවක් කරන්න බෑ. අපේ තකතිරුකම තියෙන්න ඕනේ. අපේ මෝඩකම තණ්හාව තියෙන්න ඕනේ මේක බෙහෙත් බීලා හරි වැඩ කරපන් කියන කතාව. ඉතින් එතකොට තේරෙනවා මේ ශරීරයේ තියෙන ද්වේෂය නිසා තමයි ආබාධ ඇති වෙන්නේ. එතකොට බෙහෙත් බොනකොට බුදුචාන්ද කියනවා අභ්‍යාපජ්ජ පරමතාය. අපි මේ බෙහෙත් ඊළම්පස ටිකක් ගන්නෙ ව්‍යාබාධ අඩු කිරීමට. එන්න තියෙන ලෙඩ රෝග අඩු අඩුකරන්න. ඉතින් ඒකට මේ වේදකම බොහෝ වටිනවා. ඒ නිසා කොයි වෙලාවක හරි අධික තණ්හාව අඩු කරලා ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න පටන් අරගත්තොත් ලද දෙයින් සතුට වෙන ගතියට ආවොත් අපි මේ එක එකන තේ ගහගෙන මරාගෙන මේ කුටි කඩා ගන්න යන ගතිය වෙනුවට අර ව්‍යාපාදේ අඩු වෙලා ඒකට ණයක් ගෙවනවා වගේ ලෝගේ රෝගයකින් සනීප වෙන්න වගේ කියන නිසා මේ විපස්සනා භාවනා කරනකොට විශාල රෝග ප්‍රමාණයක් සනීප වෙනවා දැන් එන්නේ එන්නේ එන්නේ ලයිස්ට්ුවට දේවල් එකතු වෙනවා ඉස්සලා කිව්ව ඕනකට heart attack වලට කොලෙස්ටරෝල් ප්‍රශ්න වලට ස්ට්‍රෙස් එකට මේක සනීප වෙනවයි කියලා. දැන් එහෙම සනීප නොවෙන ලෙඩක් නැත්තරම්. අපි මේ කරන්නේ පුංචි විවේකයක් දෙනවා. මොනක්වත් නොකර කය දිහා බලන්න. සක්මන් කරනකොට බොහොම හිමීට slowly mindfully silently ඇවිදින මොකද වෙන්නේ කියලා බලන්න. බලලා ඒකට ලොකු අගයක් දෙනවා. එතකොට ඉබේම අර කය අඩුපාඩු සකස් කරලා දැන් වාහනයක් නැවත සර්විස් කරලා ගත්තා වගේ සුද්ධ වෙලා එන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ආයෙ ගිහිල්ලා ආයෙ තටමලා ආය අර විදියට දෙපාන්දර අමුඩි ගහගෙන අමුඩි තද වෙනකන් ඉඳලා තද වෙනකන් පහු වෙනදා සිකුරාද හැන්ද වෙනකන් කඹරන්න පටන් ගත්තාම ඉතින් ආයෙත් හොද හොද මඩේ දාන. ඒ කඹරන්නේ මොකටද? සුඛෝපභෝගීත්වයට. බේසික්ස් වලට නෙමෙයි. මූලික අවශ්‍යතාවයට නෙමෙයි. මූලික අවශ්‍යතාවයට උත්තර නටන්න ඕනේ. එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වය. ඒ නිසා අන්න ඒක අඩු කරනකොට තණ්හා වගේම කාමච්ඡන්ද වගේම ව්‍යාපාදේ අඩු වෙනවා. ඉතින් හුඟ දෙනෙක් හිතන්නේ එහෙම වෙනකොට මේ වැඩි වැඩි ක්‍රියාකාරකම් අඩු කළා. මේ නැවතිල්ල වැඩි කරනකොට නිින්දෙයි කියලා. ඒක කම්මැලි වැඩක්, බුබ්බඩ වැඩක්. මේ විවේක වෙනවයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා මේ ක්‍රියාශක්තිය අනුව තමයි අපිට මේ නිදිමත නැති අවදි භාවයක් එන්නේ කියලා. නමුත් ਸਰවඥාන්සේ මේ පෙන්න නීවරණ ධර්ම වල පෙන්නනවා කාමච්ඡන්ද ව්‍යාපාදේ අඩු වෙනකොට ඉබේම තියෙන විද්දේ නැති වෙන්න පටන් ගන්නවා. එනත හිතේ අවදි භාවය අප්‍රමාදී භාවය එළඹ සිටි ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සාමාන්‍ය චින්තනයේ තියෙන ක්‍රියාකාරකම් අඩු වෙනකොට නිදිමත වෙයි, කුසීත වෙයි, පසුබායි කියලා. ඒකට අයෝනිසෝ මනසකාරය කියනවා. සර්වඥාන්සේ මේක කරලා පෙන්නනවා. යෝගාවචර ලව්ව කරවලා පෙන්නනවා. අරමුණට හොඳට එළඹිලා තියෙනකොට ඒ වගේම බාහිර අරමුණු වලට හිත යනකොට ද්වේෂ නොකර ඉන්නකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මේක තුළ විනෝදාත්මක ශක්තියක් තියෙනවා. අරමුණට ඇතුළට ඇතුළට යන්න යන්න පුදුම ක්‍රියාශක්තියක් එන්න පටන් ගන්නවා. නමුත් අර අයෝනිසමනසිකාරයෙන් බැලුවොත් පේන තියෙන්නේ එකම අරමුණෙහි වැඩි වේලාවක් ඉන්නකොට ඔය පස්සට කියන්න හදන ධර්ම වශයෙන් එපා වෙන කම්මැලි වෙන ගතියක් වගේ පේනවා. නමුත් මේ අඬ හදන්නේ මේ එපා වෙන කම්මැලි ගතිය හිතෙන එකම අරමුණේ පිහිටන නිසායි එයිම මම නැවත නැවත යොදවන්න නම් මම මේ වෙලාවේදී නිදිමත එයි කියලා අපේක්ෂා කරලා හිත යෝන්සෝ පංචකාරය මෙනෙහි කිරීම කෙරුවොත් ඒක මට්ටමක් ගියාට පස්සේ හිත අරමුණේ සමීප වෙනකොට බලනින්න හිතට අරමුණේ සා ක්‍රියා මේ බලන හිතේ ක්‍රියාශක්ති වැඩිවීමක් සිද්ධ වෙනවා හරියට කාන්දම් කැලක් ළඟට ඉදිකටක් ඇට්ට කටක් ලං කරන යනකොට කාන්දම් ක්ෂේත්‍රයට යන්න යන්න දෙක අතර ලොකු ආකර්ෂණ ශක්තියක් ඉන්නා වගේ ඒක නිසා මේ කාමච්ඡන්ද ව්‍යාපාද නැති වෙනකොට චීන මිද්දි වගේක් එනවා ඊට පස්සෙ බාහන ගතියක් එනවා අන්න ඒක කඩාගෙන යන්න සූදානම් ශරීරයෙන් ගියොත් එයාට තීරයට පටන් ගන්නවා මේ జాగරියාන යෝගය කියන්නේ නිදි වැරීමේ කලාව ඉදිරියට දියුණු කරන්න පුළුවන් වෙනවා නීරස අරමුණක හිටියත් මම දැනගෙන යන නිසා මට එතන අරදරයක් වෙන්නේ එහෙම නොවුනොත් අරමුණේ නීරස භාවය නිසා හිත ඔළුව තද වෙනවා හිරි වැටෙනවා අයිස් තිබ්බා වගේ වෙනවා කියන එක තීනේ කියලා කියන්නේ මේ හිතේ සීතල වීම මිද්දේ කියලා කියන්නේ චෛතසිකවල මිදෙන ගතිය. අයිස් පෙට්ටියකට දාපු බටර් ටිකක් වගේ මිදෙනවා. කර්මණී ශක්තිය නැතිලා යනවා. නමුත් මේ බව දැනගෙන කවි වෙලාවකෝ අරමුණයි මෙනේ කරන හිතයි දුර සමීප වෙලා ආසන වෙලා ගියොත් මේ මේක දුම ක්‍රියාශක්තියකට එන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් එහෙම ඒ තුලින් ක්‍රියාශක්තිය දිනු කරගන්න බැරි කෙනෙකුට තීන මිද්දේ කරන කරදරය බුදුජානන්සේ පෙන්වන්නේ ඊර ගෙදරකට දැම්මා වගේ. කියලා අපිට මොනවත් කරගන්න බැරි වෙනවා. එහෙම ගල් වෙන්න පටන් ගන්න. මේක උණු කරන්න ඕන. මේක උණු කරලා මානසිකාරයත් පිටක්යත් දෙක හොඳට දාලා ඇතුළට ගියොත් මේ අරමුණේ තව තවත් கிඳා බැස්සොත් ලොකු ධර්මාරක්ෂාව සහිතව අරමුණේ ක්‍රියාශක්තිය, තිතේ ක්‍රියාශක්තිය වැඩි වෙන පටන් ගන්නවා. ඒක තීන මිද්‍ය අනිත් පැත්ත ධර්ම එහෙම නැත්නම් කර්මන්නේ ශක්තියක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ ඒ කර්මන්නේ ශක්තිය හරි වැදගත්. කෙනෙකුට මේ අධ්‍යාපන කටයුත්තක් කරන්න ගත්ත වැඩේ මග නතර නොකර දිගට කරගෙන යන්න අල්ලගත්ත දේ දිගට කරගෙන යන්න හරිම අවශ්‍යයි. එහෙම නැත්නම් අර ඉබ්බයි ආවයි මේ රේස් එක වගේ ඉබ්බා හිමීරියා නිසා ආවටි අද්දුර ගිහිල්ලා පොඩ්ඩක් බුතිය ගන්න. උර කොච්චර නිින්ද යනවද කියනවනම් ඉබ්බ දිනලා තෑගි ලැබෙනකන් ආවනිදි. අර සමාකාර වේගය පවත්ත ගන්න යන බැරි වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මේ තීන මිද්දේ කියන චෛතසිකය එහෙම නැත්නම් තීන මිද්දේ කියන මේ නපුර යෝගාවචරය මෙනෙහි කිරීම හරහා පිටක්කේ හරහා එනේනකොට එතන එතන ශක්තිය මුදා හැරීමේ මේක උණු උණුවේ පවත්වාගෙන යන්න වෙනවා. ඒක අයෝනිසෝ මනසිකාරය තියෙන කරන්න බැරි නැති කන් රාශියක් එනවා. අයෝනිසෝ මනසිකාරය තියෙන කරන්න කර ලෑස්තිලා ගිහිල්ලා ඒ වෙලාවට අවශ්‍ය ශක්තිය ඉන්දන නැත්තම් Java ටික ටික නිකුත් කිරීම හරහා ඒ අවදි භාවයේ නඩත්තු කරගෙන යන කලාව හරිම මේ මේ ඉන්ධන පිරිමැසීමේ කටයුත්තක් වගේ වීරියේ මැදහත් මට්ටමක් මෙතන තියෙන අනවශ්‍ය ඉන්ධන දවන්නෙත් නැහැ ඉන්ධන නිදහරි නිදහරිම අඩු කරන්නේත් නැහැ. ඒකට අදාළ ප්‍රමාණයට ඉන්ධන සකස් කරගෙන යනවා වැඩේ යෝගාවචරය තමන්ගේ මේ ලයිෆ් බැටරි එකේ නැත්නම් ප්‍රාණයේ ප්‍රාණ ශක්තිය මේ වෙලාව හැටියට යොදවන්න ඉගෙන ගැනීම හරහා එයාට තේරෙන්න පටන් අර ගන්නවා අපි මෙතෙක් කල් ඒවා පිළිබඳව කිසි අරපිරිමැසීමක් නැතුව කටයුතු කරලා තියෙනවා. මේට මේක කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට විතක්කේ නියම වෙලාවේ පාවිච්චි කිරීම හරහා මානසිකාරය යෝනිසෝ පැත්තට දාගන්න පුළුවන් ගතියක් එනවා. එතකොට විචිකිච්ඡාව කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව මෙහෙම කරලා නිවන් දකින්න පුළුවන් වේද? මේ හුස්ම දිහා බලන, හුලන් දිහා බලලා ජීවිතයේ සාර්ථකත්වයක් ගන්න පුළුවන් වේද? නිකන් ඇවිදලා එහාට මෙහාට ජීවිතේ සාර්ථකත්වයක් ගන්න පුළුවන්ද? එහෙමනම් මේ මුළු සමස්ත ජනතාවම ඇයි මේ තරම් පරිශ්‍රම කරන්නේ? ඇයි මේ තරම් ඒගොල්ල හුස්ම තබා අනික් සියල්ලම කරද්දි මට විතරක් නැත්තම් මම විතරක් මේ කරනකොට මම කොටු වෙයිද ඒ නිසා මම 100 ප්‍රතිශතයක් කොච්චරක් මේ নানা ආකාර වස්තු වලට දෙනවද දවසේ කාලයේ 100 ප්‍රතිශතයක් 100ට කොච්චර ප්‍රතිශතයක් මේ හුස්ම දිහා බලා සිටීමේ ශක්මනේ කරනවාද කියන එකේ අපිට නැතිකම නෙවෙයි තියෙන්නේ සැකේ පුදුමාකාර සැකයක් තියෙනවා මේ විදිහට හුස්ම බලලා මෙච්චර ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. මෙහෙම එමෙහිට සක්මන් කරලා කරන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි කාටවත් එක්ක කියන්න යන්නෙත් නැහැ. ඉතින් කියනවා පුළුවන් තරම් වට පිටේ බලපන් කීයක් හරි හම්බ කරපන්. අර පරිේශණය කරපන් මේ නේටම ඉගෙන ගන්නේ මේ ශිල්පී ඉගෙන ගන්න කියලා නටවනකොට අර එක තැනට හිත තබා ගැනීම අනිත් පැත්ත. ඒක තැනකට හිත තබා ගන්න නම් ඒ යෝගාවචරයට එහෙට මෙහෙට දුවන්නේ නැති හිතක් පස්සද්ධියක් ඇති කරගන්න වෙනවා. ඒක භාවනාවේදී සුඛයක් විදියට තේරෙන්න පටන් ගන්නවා. වර්තමානයේ හිත තිබ්බ සුඛයක් තියෙනවා. අතීතනාගතදී ගියොත් ඒක විචිකිච්ඡාව උද්දච්චය වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියන ඇත්තටම අතීතනාගතදී දුගන විචිකිච්ඡාව කියලා කියන්නේ සැකේ සැක වෙනකොට සද්ධාාවක් පහළ වෙනවා. මේ නියම ප්‍රමාණයේ ශක්තිය මුදාහර ගනිමින් මේ ගිනි දැල්ල නිවා ගන්නතු මේ ගෙනියන දේ ප්‍රසාද සද්ධාව නෙවෙයි ඒකට කියන්නේ ඒකට කියන ඕකප්පන සද්ධාව කියලා Taman තුල අවශ්‍ය වේලාවට අවශ්‍ය ක්‍රම සහ විදි ඉදිරිපත් කරගෙන මේ වැඩේ බාධා නොකරන යනකොට විචිකිච්ඡාව උද්දච්ච කුච්චයට හේ උදව් වෙනවා යෝගාවචරයට වර්තමාන මොහොතේ සුඛේ තියෙන්නේ අතීත අනාගත දෙක කියලා කියන්නේ මුලාවක් කියලා තේරුම් ගන්න. ඒ නිසා උද්දච්ච කුච්චි විචි සුඛයෙන් ප්‍රතිස්ථාපනයි. මෙන්න මේ විදිහට අර නපුරු පැත්තට දුවගෙන තිබුණු හිත ධානාංග මාර්ගයෙන් මේ වෙනස් වෙන වෙනස ඒක මේ යෝගාවචරයේ ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරුව කියන්න පුළුවන්. නැත්නම් සීලයෙන් සමාධියට ගොඩ වෙන අවස්ථාව. එතකොට මේ යෝගාවචරයට සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සතේ නැත්නම් මෙතන සාරිපුත්‍ර සංසඳාම් කරලා තියෙනවා සමාහිතේ චිත්තේ යථා භූතං ඥානාති පස්සතේ ඒකට යා තියෙනවා මේ සංහිඳියාව තුලයි tempat වීම තුලයි නාවිගත වීම තුලයි එකලස තුලයි සැපතියි එහෙම නැත්නම් මේ අවිස්සීම තුල විසිරියාම තුල කම්පන චංචල තුල තියෙන ඒ කලබලය මනුස්ස මට්ටමට එන්නේ ඉස්සෙල්ලා උර්ග මට්ටමේ තිරිසන් මට්ටමේ තිබුණ දෙයක්. ඒකෙදී මේ ඊටාම උග්‍ර විදියට ධර්ම විදියට සටන් කරලපු එකන තමයි දිනන්නේ. බලවතා ජයගන්නේ කියන්නේ. මෙතෙන් එනකොට එයාට තේරෙන පටන් ගන්නවා බලවත් උනත් ඒ ක්‍රියාකාරකම් පෙන්නලා නගලා දඟලලා නෙමෙයි තියෙන්නේ. Tamange ගුණ වසාගෙන තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට ඇති වෙන මේ தත්ත්වයේ තුල අර හිතේ තියෙන කලබල නැති නිසා ඇති දේ පේන්න පටන් අර ගන්නවා කියන්නේ. ඒක තමයි අපි ඊ වෙනකොට කතා කරුවේ. ඒකෙදී නීවරණ පහ මේ ධානාංග පහෙන් මාරු වෙන්න හදනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන මේ අපේ අතීතයටයි අනාගතයටයි දුවන හිත අපි දාස භාවයටපත් කරනවා කියලා. ඒ ඒ දාසකමේ අපි ඉන්නේ අපි බොහොම බැලියෝ. අපි මේ වාල්ලු හැම වෙලාවෙම හිත නිදහසට කැමති නැහැ. වර්තමානයේ ඉන්න කැමති නැහැ. අතීතය අනාගතය අසුර කරනවා. අන්නේ දාස භාවයෙන් මිදිලා ඉන්නේ දාස භාවයක බව දැනගෙන වර්තමාන හිත තියෙනකොටම එතනදීම තේරෙන පටන් ගන්නවා මේ ආතති නෑ අසහනේ නෑ මට ඒ තියෙද්දිත් අර කඹරන ගතිය අතීත සනාගතිය දුවන ගතියක් තියෙනවා ඒ වගේම යෝගා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ මේ ඇදහිල්ල පෙරදැක්ම එහෙම නැත්නම් කුසල ඡන්දේ වෙනුවට අපි මේ සැක කරන ගතිය යෝ නිකන් හුස්ම දිහාව විස්තර බලලා නිවන් දකින්න පුළුවන් වෙයිද මේ ධක්මනකින් වගේ මෙච්චර දුරට කියන්න පුළුවන් වෙයිද එමනම් ඇයි මෙච්චර ලොකෝ හට්ටු මෙච්චර දඟලන්නේ කියලා අපි අර වැඩි දෙනාව අනුගත කරන්න යන ගතිය නිසා අපිට තියෙන ශද්ධාව වහගෙන විචිකිච්ඡාව වෙන්න පටන් ගන්නවා. සැකේ. එතකොට බුදු දහම කියන්නේ ඒක නිකන් හරියට ക്ഷേම භූමියේ මුළු කාන්තාරෙන් බැලුවොත් බොහොම පොඩ්ඩයි. අපි ക്ഷേම භූමිය අතහැරලා කාන්තාරයට වැටෙනවා වෙනවා ආයසරය. ඒක නිසා තියෙන දේ හරි සුඛයලවන හිතසුව දෙන දේ තිබියදී අපි මේ අහිත අහේනිය කරන දේවල් වලට පහින ගතිය මානසිකාරයේ ක්‍රමයක් මිස නැත්තම් දැක්මේ ක්‍රමයක් මිස දේවල් නැතිකම නෙවෙයි. දැක දැක දැන දැනත් අර විවේක දැන තියෙදි පිට පයින්නකට කියනවා. අයෝන්සෝ මානසිකාරය කියන්නේ. ඒ දකින පුංචි ക്ഷേම භූමිය හරි දැකලා එහිම යෙදී ගත කරන්න ගන්න උත්සාහයට කියනවා යෝන්සෝ මනසිකාරය කියලා. ඒ නිසා අපි අපි තේරුම් ගන්නවා දවසක මේ අවස්ථාවල් ප්‍රස්තාවල් සහ ඒකට සඳහා තියෙන විවර දොරවල් අතින් අපි ඔක්කොම සමානයි. නමුත් අයෝනිසමනසිකාරයේ තියෙන එකන අති දිග දුර බලන්නේ ඒ වෙලාවේ තියෙන මේ කාමච්ඡන්ද ආදී දේවල් වලට ඉඳලා ගත කරගන්නවා. ගත කරනකොට ඒ කාමච්ඡන්ද නිසා එකක් නානපකාර ලෙඩ රෝග හදාගෙන ශරීර විහිද කරන අතර අර මධ්‍යස්ත පෙර දුරදි යන ගමන් නැති කරගන්න. ඉතින් ඒ නිසා අපි කවදද මේ මේ වෙනස කවදද මේ මේරිච් එකම ඉන්නේ කියන එක තමයි සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවට යනවායි කියලා කියන්නේ. සමාධි ශික්ෂාට ගියාට පස්සේ නිකන් වතුර කඩක් හොඳට පෑදිලා එබිල බලන එක්කනාගේ මූණ පේනා වගේ Tamanට පේන්න පටන් ගන්නවා මෙන්න මේකයි අරමුණ කියන්නේ. මෙන්න මේකයි භාවනා කරන හිත මානසිකාරය කියලා කියන්නේ විතක්කේ කියලා කියන්නේ. මෙන්න මේකටයි මමයා කියන්නේ. මෙන්න මේකට තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. මෙන්න මේකට තමයි මේ මාන්නේ කියන්නේ. මේක තමයි තණ්හාව කියන්නේ කියලා අර වෙන්දට වැඩිය සමීපව පේන්න පටන් ගන්නවා. ඉතින් පේන්න පටන් අර ගන්නකොට මේ දකින මේ දිට්ඨිය ආදී දේවල් එහෙම නැත්නම් මේ මාන්නේ ආදී දේවල් තමන්ගෙම තියෙන තෘෂ්ණාව වසන්ඩ හදනවනම් ද්වේෂයෙන් ඒකට අයොන්සමංස කාටවත් මේක මතු කර ගන්නයි මම උත්සාහ කරන්නේ. මම මේ ධර්මයේ හේතුව නිසා අර හිතේ ඇතිවෙච්ච ධානාංග නිසා මට දැන් පේනවා මට පුළුවන් ද මගේ මේ සක්කාය දිට්ඨිය මේ තෘෂ්ණාව මාන්නේ තෘෂ්ණාව වගේ දේවල් දෙස එහෙම බලාගෙන ඉන්න ඒ ඒ මූණ දෙන ගතිය කියන එක යෝගාවචර ජීවිතයේ හොඳටම හරි වැරදි දෙක පිළිබඳව දැන් තීරණ පරිඥාවට එන්න හදන වෙලාවක්. දැනගත්තට විනිශ්චය කරන්න එන වෙලාව. ඉතින් ඒකෙදි මේ දකින දකින හැම දෙයකම පොදු ලකුණ. සමස්තයේ තියෙන පොදු ලකුණ පෙහෙන්න පටන් ගන්න අවස්ථාවක් තමයි මෙතින්දී විසුද්ධි කතාවේදී පෙන්වන්නේ යෝගාවචරයට බලන බලන හැම දෙයකම මේ විචිත්තත්වයේ හරහා කාමච්ඡන්දෙට දිව්වට මේ ඔක්කොගෙම හොඳෙත් නරකෙත් සැපෙත් දුකෙත් යසසෙත් අයසෙත් හරි වැරද්දෙත් බොදු ලකුණු තුනක් තියෙනවා ඒ හැම එකක්ම අනිත්‍යයි ඒකම දුකයි මේක මට පාලනය කරන්න බෑ අන්නේ විදිහට මේ සමස්තයේ මේ රිත්ති ගොඩේ සමස්ත මේ ලාවට පේන්න පටන් අර ගන්න ගතිය අපි මේ සැප දුක දෙකේ සැපට කැමති ජයපරාජය දෙකේ ජයට කැමති යසායස දෙකේ යසසට කැමති හොඳ නරක දෙක ඒ වගේ දේවල් වල මේ එක පැත්තකට අල්ලගෙන නැටුවට ඒ දේ ඒ තරම්ම අනිත් එක අපි අතහැරපු පරාජය වගේ දුක වගේ නිට්‍යකමක් නැහැ පොඩ්ඩක්වත් වැඩි ගතියක් නැහැ අනිත්‍ය අනිත්‍යම තමයි අන්නේ විදිහට ඒ කෙනාට මේ දකින්න දේ තියෙන මේ පොදු ලකුණ දැකීම අටුවාචාරින් වහන්සේක නිදර්ශන කාරණාවක් වගේ නිදර්ශනයක් මාර්ගයෙන් පෙන්නනවා. යම් වෙලාවක මේ බඩුවක් අපි ගන්න යනවා කඩේකට. මේකේ පෙන්නන්නේ භික්ෂුන් වහන්සේ නමක් පාත්‍රයක් ගන්න යනවා. පාත්‍රය ගන්න වහන්සේ කිසරහින් යනවා පිරිවෙන ඉස්සරහින් නැත්තම් පන්දල ඉස්සරහින් නතර කරලා කියනවා. උපාසකවන්ට මොනවද විකුණන්නේ? ආ මම ස්වාමීන් වහන්සේ පාත්‍ර විකුණනවා. මට පාත්‍රයක් ඕන. ආයේ මෙන්න ස්වාමීන් පාත්‍ර. ඉතින් මේ සාංශ ගිහිල්ලා මොකක් හරි එක පාත්‍රයක් තෝරලා මා මේකේ හොඳට කටසුරුවන් මේ සමානිතව මට හරි කියලා තෝරලි වල ගණන් අහුවට පස්සේ ඉතින් ඒ ඒ පාත්‍රකාරයා කියනවා මේ මේ රම්මිල 100ක් මේක වටිනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ඒක ඉතින් මේ අපිට හම්බෙච්ච කැප බරපැන තියෙනවා දෙන්න ඉස්සෙල්ලා මේක පරීක්ෂා කරන්න කියනවා පරීක්ෂා කර කර බලකබලා යනවර පාත්‍රේ නම් හොඳයි නමුත් පෑස්වමේ පුංචි හිලක් අහුවෙනවා. ඒක පේන්නේ නැහැ. තල තෙල් ගාලා හොඳට මේ බේක් කරලා තියෙන. ඉතින් අහුවට තියලා අල්ලන්න ඕනේ. අහුවට තියලා අල්ලපුවාම හිල අහුවෙනවා. ඉතින් මේ මනුස්සයා කතා කරලා කියන මුදලාන්ට මුදලාට මේක පාත්‍රේ නම් හොඳයි. මෙන්න මෙහෙම පොඩි හිලක් තියෙනවා. ඒ හිල සාමාන්‍යයෙන් බත් සුන්සාල් ඇටයකින් ඇතිවෙච්ච බතක් වගේ නැත්නම් බත් ඇටේ භාගයක් තරම් යන එකක් නෑ. පාත්‍රයට ගන්න අමාරුයි. ඊටදී පුංචි එකක් පිළියම් කරන්න පුළුවන්. දැන් මේ පිළියම් කරලා තියෙනවා. එතකොට එයා කියනවා හරි හොඳයි හොඳයි එහෙනම් මම CI කියපු එක මේක 90ට ගන්නකෝ කියලා. ඉතින් එතකොට යා කරන්නේ ආයෙසරේ බලනවා මේ හාමුදුරේ ඒ කියන්නේ එක එක පැති වල තම තමාර මැනික් ගන්න මිනිස්සු බලන්න. බල බල යනකොට දෙවෙනි හිලකුත් අහුවෙනවා. ඒකවල කියනවා ඔන්න බයන මේ පාත්‍රය තමයි හොඳ. ඒ වුණාට මේ ඉස්සල බැලුවාගෙන ඉඳලා බලනකොට තව හිලක් තියෙනවා. ආ හොඳයි එහෙනම් 85ක් දෙන්නකෝ. එතකොට යනකොට තවත් හිලක් හම්බ වෙනවා. උද්දට පරිශාන තව හිලක් හම්බ වෙනවා. එතකොට මේ වංශය කියනවා එහෙනම් 75කට අපි ගන් දෙනු කරමු කියලා. ඒකට අටුවාචාර්යන් වහන්සේ අහනවා මේ ගණ්ඩ තියෙන පාත්‍රයේ හිල් දැකීම Tamanට වාසිද පාඩුද කියලා. තාම මිල ගෙවල නැහැ. එතකොට දන්නව මිල ගෙවල නැත්තම් ගාන අඩු කරගන්න හේතු වෙනවා. ඒ හිල් දැකීම ගන්න කෙනාගේ දක්ෂකමට යනවා. ගත්තට පස්සේ විකුණු බඩු නැවත බාර ගන්න නොලැබේ. ඒක නිසා මේක මිලදී ගන්න ඉස්සලා මේක නිරීක්ෂණය කිරීම තමයි මේ යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. වහාම ගිය ගමන් ඛණ්ඩ හදන වෙනුවට මම විනිශ්චය කරන මේක තමයි මම ගන්නෙ. නමුත් මිල ගෙවන්න ඉස්සලා ඒකේ පරීක්ෂා කරනවා වගේ අපි මේ භාවනා කරන මේ ආනාපානය අපි මේ භාවනා කරන පිම්බීම හැකිලිම වම දකුණ සතියේ හැම දෙයකම අපිට දැන් හොඳටනේ බේනේ සතිය හොඳ දෙයක් ආනාපානය හොඳ දෙයක් පිම්බීම හැකිලිම හොඳ දෙයක් සක්මන හොඳ දෙයක් කියලා අපි භාවනාවට ගන්න දේ මේ ඔය ඔක්කොගෙම ඔය හිල් තුන තියෙනවා අපි හිතන්නේ එහෙම නෙවෙයි නෑ නෑ ආනාපානය නම් ඉතින් මොකුත් නෑ දම්බ රත්තරන් වගේ මේ පැලිරි මොකක්වත් නැහැ කියලා. බලහන බලහන බලහන ගියාම ආනපනෙත් එකයි පිම්බි හැකිලවත් එකයි වම දකුණත් එකයි. නමුත් අපි කවදාවත් මේ ආනාපානේ වඩනකොට මේ ආනාපානයේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම බලන අදහසින් නෙවෙයිනේ බලන්නේ. ආනාපානේ නිට්ටි වෙන්න ඕනේ කියලානේ බලන්නේ. මේ ආනාපානේ එක දිගට තිබ්බේ නැහැ කියලා අපි කනගාටුටපත් වෙනවා. ආනාපානේ මුලත් නැදත් අගත් අහුවෙන්නේ නැති එක පිළිබඳව ඒක වෙනස්කම් පිළිබඳව අපි කියන භාවනාවට බාධාවක් කියලා නෑ. ඕක තමයි පෙන්වන්න හදන්නේ. ආනාපානේ පවා පිම්බි මහකිරීමේ පවා මේ null hypothesis එකක් දාලා නැත්‍යාත්‍රික උපකල්පනයක් දාලා ඒක ඔප්පු කරන්න හදන එක. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි තමයි මේ ඉදිරියෙන් තියාගත්ත අරමුණ අරමුණ කියන්නේ ඇත්තටම නිත්‍ය සංඥාවක සියාවක් තියෙනවා. ඒ අරමුණ නිත්‍යයි කියලා ගත්තට මේක නිත්‍ය නෑ. ඒ වේනකම් බලන්න කියලා. ඉතින් කොයි වෙලාවෙ පටන් ගන්නකොට නිත්‍යයි කියලා පටන් ගන්න. කියන්නේ ඔක්කොම අනපනේ අල්ලනවා. ඒකට අරමුණු කරලා නේ තියෙන්නේ. ඒක නිමිති කරලා නේ තියෙන්නේ. නමුත් ඒක බල්ලා බල්ලා බල්ලා මේක බලාගෙන ඉන්නකොට ඒක නැති වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක සියුම් වෙනවා. ඉතින් අන්නේ වෙනස හුස්මේ පෙරලිය විපරිණාමය රූපාන්තරණය භාවනා දක්ෂකමක්ද එහෙ නැත්නම් සතිය කැඩීමක් මොකක් හරි නැත්නම් සමාධිය කැඩීමක් නැත්නම් මට ආනපනිය කරන්න බැරි ගතියක් කියලා ඒක පිළිබඳව අර වැරදි අදහස ගන්න පෙළඹෙනවා වැඩි අපි. මොකද අපි ජීවිතේ පුරා එකතු කරලා එකතු කරලා පුරුදු වෙච්ච එකේ ඒ මගේ ආනපනිය වරදින්න බෑ. ඒක අමාරුවෙන් අල්ලගත්තේ ඒක තමයි මට ඕන කරන දේ කියලා. ඒක වෙනස් වෙනකොට අපි චෝදනා කරනවා. ඒ වෙනුවට මේක මිලදීලා ගන්න ඉස්සලා මේකේ තියෙන මේ පැලිර ටික බලන එක ඉතින් ඒකට ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කතාවේ ඉන්න ඉන්න කාලේ නිකම් මේ විහිළු කතාවක් කියනවා. ලයසක හාමුදුර කෙනෙක් හිටියලු. ඒ හාමුදුරගේ පාත්‍රයේ පොඩි ධාරේ හිලක් තියෙනවා. ඉතින් පින්නපාතේ යන්න ඉස්සෙල්ලා ඒ හාමුදුර ඇවිල්ලිවලා අවුවට අල්ලලා ඒ ධාරේට අත තියාගෙනලු පින්නපාතේ යන්නේ. එතකොට ඒකට හොදි බෙදුවත් එකකින් හැලෙන්නේ නැහැ. එතන තියාගෙන යනවලු. ඉතින් ඒ හාමුදුර උඟක් වැදගත් ලොකු ආමුදු කෙනෙක් නිසා ගෝලියෝ බැලුවල හැමදාම යාමරෝ ඊරට අල්ලලා ඇඟිල්ල තියලු පාත්‍රය ගෙනියන්නේ. හිතාගත්තලු මේක තද්ද බල කමටහනක් වෙන්නද කියලා හැමදෙනාම පින්නපාත යන්න ඉස්සෙල්ලා පාත්‍රය ඊරට අල්ලලා ඒ කට්ටිය පාත්‍රවල හිල් නැහැ. ඇඟිල්ල තියාගෙන යනවලු. ඉතින් මේ ලොකු අහුණු නැති වුණා. නැතුණාට පස්සේ ඒකට එන ආගන්තුක ආමතුරුන්ට නීචයක් දාලා තියනවලු. පින්න පාත යන ඉතලා මේ පාත්‍රය ඉරට අල්ලලා ඇඟිලි තියාගත්තේ නැත්නම් අපිත් එක්ක ඉන්නේ නෙවෙයි. මේක අපේ ගුරුකුල මතයක් කියලා. යර අරහඳුර අල්ලන්නේ හේතුවක් ඇතුව. ගෝලියෝ එක හාමුදුරිනකොට අහන්නේ ගෞරවයෙන් තියාගෙන ඉන්නවා. අන්තිමන කාලයක් යනකොට ඒ ඒ නිකායක් හැදෙනවා. පාත්‍රයේ හිල් නැදුව හිලක් තියෙන පාත්නිකායක් කියලා. ඉතින් මේ වගේ අපිට කමටහන් දෙන කට්ටිය කමටහන් වඩන කට්ටිය මේ ආනාපානය මෙච්චර විසිතුරුව බලන්නේ ඒ පැත්ත මේ පැත්ත බල බලා මැනික් ගන්නකොට වගේ බලන්නේ මොකක් බලන්නද කියලා බැලුවොත් අයෝනිසෝමනස්කාර තියෙන එක ආනාපානෙ නිට්‍ය සුඛ සුබ ආත්ම කරගන්න. ඒ කියන්නේ ආසස් වසහතේ තමයි ප්‍රහාණයාමයේ කියන්නේ. ඒක තමයි පණ වෙන්නේ අපේ. ඉතින් අපි නිසා ආනාපානෙ හෙල්ලුම් කරනවට කැමති නැහැ. වෙනස් වෙනවට කැමති නැහැ. ඉතින් කවදා හෝ යෝනිසි මනසිකාරේ පහළ වෙලා මේ ජීවිතයේ අත්‍යන්ත ලක්ෂණය වෙන ආනාපානේ පවා මේ අනිච්ච දුක්ඛ නැත්තම් තියෙනවා. ඒක බලන්නයි මේ බලන්නේ. ඒ නිසා මේ වෙනස් වීම භාවනාවේ දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා යථා භූතය බලන ක්‍රමයක් තියෙනවා බලන ලෑස්තිලා යන ක්‍රමයක් තියෙනවා ආන්නේක නැතුව අපි කල්ප ගණන් භාවනා කරනවා කියන්නේ. ටිකක් කල් ආනපාන කරන හරියන්නේ නැහැ. ඒක පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ පිම්බි බැංගිලිම ගන්නවා. ඒක බලන එක හරියන්නේ නැහැ. ඊට පස්සේ බුද්ධ අනුස්සතිය ගන්නවා. ඊට පස්සේ ඒක හරියන්නේ නැහැ. මෛත්‍රී භාවනා ගන්නවා. ඊට පස්සේ දස අසුබ. එහෙම නැත්නම් මරණානුස්සතියෙන් 60ක් විතර ජීවල් කරනවා. ඉතින් කොයි වෙලාවකරි කමඨාන් සුද්ධ කරන්න ගියම පැය එකමාරක් විතර යනවා මේ කමඨාන්ලා ඉස්තු කියන්නේ. ඇහුවොත් එහෙම මේ කොයි එකද Tamanට සතිය වඩා ගන්න උදව් කරන්නේ? කොයි එකද Tamanට කෙලෙස් අඩු කරන්නේ? කොයි එකද Tamanට අසහනය අඩු කරන්නේ කියලා කවදාත් මේ ප්‍රශ්නේ හිතලවත් නැහැ. මම අර භාවනාවක් කළා කියලා මේකත් කළා තියෙනවා මේකත් කළා තියෙනවා මේකත් කළා තියෙනවා කියලා විස්තරේ කිව්වට එකක්වත් කාලා රස දන්නේ නැහැ. ඉතින් ඒකට ඒ යෝගාවචරයට කිව්වොත් එහෙම ඔක්කොම දොඩම් ගොඩක් බදාගත්තව කරනවට එකක් කරන ඒක කරපන් කියලා විශාල ප්‍රශ්නයක්. ඒක හේතු ගන්නට ඔක්කොටම පුළුවන්කමක් නැත්තේ නෑ. ඒකට පුරුදු වෙලා තියෙන්නේ නන්නත්තර දේවල් එහෙම නැත්නම් කොක්ටේල් පාටි ඔක්කොම එකතු කරලා කොත්තු රොටිය ගහලා පුරුදු කරලා තියෙන්නේ. කැලි කැලි ඔක්කොම ගත්තා ටක ටක ටක ටක ටක ටක ටක ටක ගහලා කොත්තු රොටිය ගහලා පුරුදු කරලා එක දෙයක් කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ මේ විචිත්‍රත්වයේ හරහා ගිය හිතකට නිවනකට යන්න නම් මේ එකකට එකඟ වෙන්න ඕන කියන කතාව තේරුම් කරලා දෙන්න බෑ. මේ භවනා කරන ගමන් බනහනකොට කමඨාන සුද්ධ කරන ඉතින් පොඩ්ඩක් තට්ටු කරලා කියන්න පුළුවන්. මේ නානත් නන්නත්තර වෙන්න එපා. Tamanne වැඩිම කෙලෙස් අඩු වෙන. තමයි වැඩි වේලාවක් හිත පවත්වන්න පුළුවන් අරමුණේ පවත්වන්න කියලා කිව්වොත් ඒක ගුරුවරයා විසින් යෝජනා කරනවට වැඩිය කරන භාවනා කරන එක නයි කට උත්තරින් මතක් කරලා දෙන්න ඒ මතක් කරලා දුන්නේ නැත්තම් ඒ කියන්නේ ඒටි මේ ගුරුවරයා මේ ගෝලයා උදේ එක භාවනා කරන හැන්දෑවට එක භාවනා කරනවා පොයි දවසට එක භාවනා කරන ඔහොම ඔහොම තැන්වල යද්දී කොයි වෙලාවක හරි එයාට මේක ඒත්තු ගන්නලා දෙන්න බැරි වුණොත් ගුරු ගෝලයාතේ 100ට එකක්වත් වැරදි නෑ සියලුම වැරදි යන්නේ ගුරුන්නාන්සර කියලා පුදුම පඬිස්සංශ. මේ සංසාරගත සත්‍යයට ඒක තේරුම් ගන්න පුළුවන් ඥානයක් නෑ. ඉතින් ගුරුන්නාන්සෙ කොච්චර අනුකම්පා වෙන්න ඕනද කියන දේ කවදාවත් කරන්නේ. කොනාට දීපු බෙහෙත් කරත්තකාරය වුණා. කරත්කාර දෙන බෙත් උනාට බිව්වට පස්සේ මෙයා කා කියනවා මම කකුල නිකන් කුරේ කියලා වගේ අඩමානට යන්නේ මොකද කියලා. ඒ මොකද? ඊට බෙත් ඕව ඕව බෙත් බිව්වා. හරියටම වඩිය බිව්වද? ඕව ඕව. හරියට වෙලා ඕව. කොයි වේදද මේ බෙහෙත මේකනේ ආයිසේ තමුසේ දන්නේ ඒක ගුණාට දීපු වේදනේ ඒ උංගා කුගත් කට්ටිය හුඟාක් යමක් කමක් කරන්න පුළුවන් කට්ටිය. හුඟාක් නිවන ඕනේ කට්ටිය. හුඟක් දැනුව තියෙන කට්ටිය. හරියටම කතා කරලා ඇහුවේ නැත්නම් මේකද කෙරුවේ නැත්තේ කියලා එයා ඒක කියලා හිතාන කතා කරන්න වෙන එක. යන්නේ කොයිද කියලා හෙවොත් මල්ලේපොඩි. ආවට විදිනකොට වදින්නේ පඳුරට. ඉතින් එන්නේ නිර්වෘල් භාවය කඩලා දෙන එක. නැත්නම් හරියටම එල්ල කළා දෙන එකේ ගුරුම වන්නේ සාස්ත්‍රමයි කියේ 100ට 100ක්ම ගුරුවරයාගේ දක්ෂකම. ඥානාරාම ස්වාමීන් ටිකක් මුරුදු විදියට කියනවා එහෙම වැරදි කෙරුවයි කියලා සිය සැරයක් කියලා. ඒත් පරද්දනවා සමාවණු දීන්න එපයි කියලා කියනවා. 100 ඒක කමන්නම ඒකට කමන්න ඕක තමයි කියලා 101ක් වරදන් දෙන්න තියෙනවා. සිය සැරයක් කියලා ඕක කරන්න එපයි කියලා 101ක් කරනවා. එතෙන්දි ඒක තිනා සමාවිසෙයි මසුරු වෙන්න එපයි කියනවා. මොන්නේ දීලා දාන්නේ. 102ක් කරන දීලා තියෙනවා. උඹ ඒ දෝෂේ ගන්න උඹ කියන දේ කියවන්න. විස්තර මොකද නැත්නම් යටින් ලියලා තියෙනවා. භයානක රෝගියොන්ද සුව වෙන්න ඉඩ තිබේ. භයානක ලේඩ පවා සුව වෙන්න ඉඩ තියෙන නිසා මේ අයෝනසෝ මනසිකාරෙන් ඉඳලා මේ යෝනසෝ මනසිකාරට දානවයි කියන එක ඒකේ තියෙන මේ එකලස මම නිකන් දුරද කියන්නේ නැති වෙන කෙටියෙන් මම කියනවා. ඒ මම ඉන්නේ 10 කුටියේ උඩ තමයි බෝධින්නාංශය තියෙන්නේ තමයි බුදුගේ තියෙන්නේ. ඉතින් මම පුදුම විදිහට පරිසම් කරනවා ඒ වැත්තට මේ රිලව් වෙන්නේ නැති වෙන්න මොනම කෑමක්වත් නොතෙන්න මම දාන දාලා දීලා කෑම කාලා ආට පස්සේ මොනවා හරි තිබ්බොත් රිලව්න්ගේ ගඳට සුවඳට නිතරම හැතිරෙනවා. එතනම භාවනා මධ්‍යස්ථානයේ තියෙන කෑ ගන්න. භාවනා මධ්‍යස්ථානයේ අපි වහලා නැහැ. ඉතින් ඒක මම බලාගත්ත එක දවසක් බලනකොට මුළු රිලව් රෑනම මම උදේ ඊටස හතරට යනවා පුදුගෙට. මං පහට නැගිනකොට රිලව් රෑන වට කරලා පුදුගේ. මම දැනගත්ත මොකක් හරි කියන එක ඊට පස්සේ බලනකොට උපාසක මහත්තයා කියලා දෙන බුද්ධ පූජාව තියලා ඒ බුද්ධ පූජාව අස්කලේ එළියට දානවා. දාපුවාම ඒක රිලවියක් දැනගත්ත බඩු ෂුවර් කියලා ඒකේ ඔක්කොම අඬ ගහනවා දැන්. ඊට පස්සේ මම උපාසක මහත්තයාට කිව්වා බුද්ධ පූජාව දාන්න එපයි. හොඳටමයි ඊට පස්සේ හොඳයි හොඳයි හරි මම බලනකොට පහුවෙන්ද ශ්‍රීලා ඒක ඇතිනේ සුමානයක් විතර බලුවා අඩුවක් නැහැ ඊට පස්සේ කිව්වා මම මේ බුද්ධ පූජාර කියන ආප්පේ දාන්නේ නැහැ ඉතුරු ටික දානවා කියලා දැන් ඒකේ තියෙනවා කිරි කිරි දැන් කිරිතේ එකක් තියෙනවා අකුරු කැල්ලක් තියෙනවා කෙසෙ කිරියක් තියෙනවා නෑ නෑ සල්ලි මම බුද්ධ පූජා දාන්නේ නැහැ කිව්වා එම් බලහන් ඉඳලිවල බලනකොට දැන් මිනිහා මේක ඉතුරු තුන දාන. ඊට පස්සේ මං කවයි පා දාන්න එපා. මේක මේ කාරණා හරියයි. හරි හරි. බලහිනවද ඒත් දැන් ආපේ කෙහෙකිරිය දාන්නේ අකුරු කැලලයි තේ එකයි දාන්නේ. කේන්ති කියොත් බෑ මොකද මේ මනුස්සයා මේ පෙන්ෂන් ගත්ත අන්තිම සද්ධාවන්ත උපාන උදේ පාන්දර ඇවිල්ලා මේ වැඩේ. ඉතින් මම ආයෙ කතා කරලා කිව්වා. වසමන්ට මේ බුද්ධ නෑ දාන්නේ අවසර. දැන් ආප්පේ දාන්නෙත් නෑ දැන් කෙහෙලි දාන්නෙත් නෑ. හැබැයි හකුරු කෑල්ලයි මේකයි දාන්නද? ඔව්. ඊට පස්සේ මං කව එපා. ඉතින් මේක එක පණිවිඩයක් දෙන්න සුමානකට වැඩියා. ඒ කියන්නේ හරියටම එල්ල කරලා කියන්නේ. ඊට පස්සේ බලන්න ඒ තහකුරු කෑල්ල නැතුව කිරියකවක් කරලා යනවා. ඒක අවසරයෙන් ඕක ගලට දාලා ගියාම මට මතක් වුණා මේ හතර අයිටම්ස් හතරට එක එක එක එක එක එක දෙන්න ඕනේ. ඒ ඒක දිහා බලනකොට මේ ටීචින් කියන එක උගන්වනවයි කියන එක ඒක අපිට හොඳටම තේරෙනවා සතිපාසලේදී. ඒ ළමයෙකුට යමක් කියන්න ගියාම වනවන්නේ නැතුව හරියට කාරණාව කිව්වොත් ඒ ළමයා නිකන් තින්ත පොණ කඩදාසියට තින්ත දැම්ම වගේ ටක් ගාලා අල්ලනවා. කියන එක නවනවන්න කිව්වොත්. ඉවරයි. එළමයි කියන්නේ තේරුන්නේ නැහැ කියලා ළමයි නිකන් ඇවිස්සෙන්න පටන් ගන්නවා. ආයෙසරයක් ගිහලා හරියටම කිව්වොත් කියපුවාට හරියටම අහනවා. ඒක නිකන් හිතා ගන්න බැරි තරම්. අන්න වගේ මේ දෙයක් දිහා බලලා ඒ දේ ඇති හැටි දකිනකොට ඒ දේ නිත්‍ය විචේ බලන්න එපා සුඛ විදියට බලන්න එපා සුභ විදියට බලන්න එපා ආත්ම විදියට බලන්න එපා කිව්වහම අපි හිතාගන්න කොහොම හරි යෝගාවචරයට හේතු වෙනවා කියලා මේ අරමුණ වෙනස් වෙන එක තමයි අනිත්‍යව හරි ඔකට කලබල වෙන්න එපා. අරමුණම විපර්ණයාස වලට කලබල වෙන්න එපා. අරමුණෙන් විරාණුවට කලබල යන්නේකට කලබල වෙන්න එපා. මේ කරන්න එපා. කෙරෙන දෙයට බය වෙන්නත් එපා. කරන්න යන්න එපා. කරන්න අනේක මේ අරමුණ මාරු කරනවා කියන කාමච්ඡන්දේ. වෙන්න ඇරලා ඊව ඊව නටන හැටි තමයි ස්වභාවය. ඔන්න ඔක දිහා බලලා ඇතිවෙච්ච ඇති වාර්තා කරන්න කියලා එක්කෙනෙකුටවත් බෑ. ඒක පිළිබඳව ආයේ මූණ දිහා බලාගෙන කියනවා කවදාකවත් කරන්න බෑ. ඉතින් යාට නැවත නැවතත් කියලා දීලා කියලා දීලා කියන විවිධ අරමුණු හොයන්න එපා. හැබැයි හිත විවිධ අරමුණු වලට ගියාට කලබල වෙන්නත් එපා. අරමුණේම හිත තියාණේ නැහැ. එහෙම බලහින්න අරමුණ වෙනස් වුණාට කලබල වෙන්න එක දියුණුවක්. ඒක කෙලෙස් අඩු ගතියක් කියලා ඔය කාරණා දෙක දෙන්න බැරි අපි සංසාර ගානක් නිත්‍ය සංඥාවේ විලා තියෙනවා. අපිට මේ අනිච්ච සංඥාව මේ නිත්‍ය සංඥාව අනිච්ච සංඥාව මාරු කරනවා කියන එක මේ නිත්‍ය සංඥාව අයෝනිසමනසිකාරයේ බව අනිච්ච සංඥාවේ දෙයක් බලනක වෙනස් වෙන බව ඒක අනුසක් වෙනස් වුණත් වෙනස් වෙන බව තේරුම් ගැනීම අනිච්ච සංඥාව බව තේරුම් ගන්න අපිට කොච්චර අමාරුද කියනවනම් කියනවා කැලණි ගඟේ යන වතුර බින්දුවක් මහවැලි ගඟට යන්න කොච්චර අමාරු වේද කියලා. එයා ඒක දිගේම තමයි යන්නේ. ආය කවදාකවත් මේ බින්දුවක් මේ බින්දුවට යන්න කියලා අවස්ථාවක් නැහැ. ට්‍රැක් එකට වැටෙනාට පස්සේ අපි හිතන රට් එකේ දුවන්නේ. කතාකත් වෙනස් කරන්න කැමති නැහැ. ඉතින් තමයි යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවයි කියලා කියන්නේ. Taman ඒකෙල්ලේ බලහන් ඉන්නවා. නමුත් බලහන් ඉන්නේ ඉස්සරහින් තියාගත්ත නිමිත්ත කියන අරමුණ කියන ආලම්බණය පවහ සමස්තය වෙනස් නොවුනට ඒකේ තැන් තැන් වල වෙනස් කීම් වගේක් කියනවා. ඒ දි รา වටපත් වෙන ගතියක් තියෙනවා. වෙනස් වෙන ගතියක්. අන්න මේක දැකලා අයියෝ මගේ අරමුණ පස්ස කැඩිලා බිඳලා ගියා. සති කැඩිලා බිඳලා කියලා අඬනවා වෙනකොට මේ යන්තම් ඔන්න දැන් ඔන්න අනිත්‍ය ලක්ෂණය පහළ වුණා කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ආවනම් මේ එක ලකුණයි වෙනස් වෙලා තියෙන්නේ. මේ බලාගෙන ඉන්න දේ විපරිණාමයටපත් වෙනවා. බලානින්නදී රූපාන්තරණයටපත් වෙනවා. බලානින්නදී පරිණාමයටපත් වෙනවා කියන එක අපිට විශාල අභියෝගයක් අපේ මම ආයන ශක්තියට මම මේ මම වෙමි කියන එකට. එහෙම නැත්නම් සක්කාය දිට්ඨියට බරපතල බලපෑමක්. මේක එහෙම චීස් කැල්ලක් වගේ තියෙන්න ඕනේ හතරසට හෙල්ලෙන්නේ නැතුව කියලා තමයි බලන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අපි හිතන්නේ මේ ඒ අරමුණක වෙනස් වීම දකින්න හිත හොල්ලන්නේ පෙරලන්නේ ඒක බලහන් ඉන්න බෑ. ඒකට අපි කියනවා සමාහිත වෙනවයි කියලා හිත. එහෙම සමාහිත වුණාට පස්සේ මේක දැකීම අරමුණේ කඩතොළු තියනයි කියලා දකින එක. පැලිරි තියනයි කියලා දකින එක. මලකඩ කියනවා දකින්න එක සැපක් කියලා තේරුම් කරලා දෙන්න. පේන්නම දුකක් කියලා. අරමුණේ වෙනස් වීම දැක්කත් ඒක දකින්නේ නොගිය යුත්තක් කාලකන්නික නම් මුස්පීන්තුවක් කිය. නෑ මේ පාත්‍රය ගන්න ඉස්සලා තව හිලක් හම්බ වෙනවා. තාම සල්ලි කිවල නැහැ. දෙවෙනිලත් වෙනවා. ඒක දිහා බලාගෙනකොට කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඒකාකාර නිසා යථාභූත ඥාණය කම් කිසි කෙනෙකුට මේ දෙයක් දිහා විනාශ වෙද්දිත් ඒක තමයි පීඩා කරද්දිත් එහෙම නැත්නම් නපුරක් කරද්දිත් මේ බලාගෙන ඉනකොට ඒක කුණු වෙමින් යනවා වගේ. අපි හිතුවා තමන්ගේම දරුවා තමන්ගේ අතින් මැරලා යනවා. ඉතින් මේ දැකීමේදී කාටද පුළුවන් වෙන්නේ මේක බලානින්න පුළුවන් ගතිය. බලානිටියත් නැත්නම් ළමයා මරන එක වෙනම කතාවක්. ආන්නේ වගේ තමයි මෙතෙක් ප්‍රිය කරපු, නිට්ටයයි කියපු, සුඛයි කියපු, සුභයි කියපු, ආත්මයි කියපු දෙමේ විචා බහුව වෙලා යන හැටි. මේවා අයහලයට යන හැටි, ජරා දිරාවට යන හැටි බැලීම මුස්පේන්තුවක් කියලා අපිට හිතෙනවා. නමුත් බැලුවොත් මේක පේනවා මේක නොදකින්න අය මේ කටයුතු කරන්න කියලා ඒ අරමුණක විපර්යාසී දකිද්දී ඒක බලානින ඥාණයට යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. යහතාව දර්ශනය කියලා කියනවා. ධම්මතිති ඥාන දර්ශනය කියලා කියනවා. සම්මා දර්ශනය කියලා කියනවා. පච්ච පරිග්ගහ ඥානය කියලා කියනවා. ඉතින් මේ දෙයක් දිහා මෙහෙම බලාගෙන ඉන්නකොට ඒක මේ ජරාදිරාවට යනවා. ඒතියෙදි හිත වට ගන්න නැතුව හිත ජරාදිරා කරන්න දෙන දෙයක් බලාගෙන ඉන්න ඥාණයට කියනවා චුල්ල සෝතාපන්න තත්වයේ කියලා. සෝතාපන්න වීමේ පළවෙනි ලක්ෂණය ඒ නිසා තේරවාදී අපේ ශාසනය සඳහන් කරලා තියෙනවා මේ යථාව දර්ශනය අරමාන්දියා බලයක වෙනස් වෙනකොට ඉමිනාපන ඥාණයෙන් සමන්නාගතෝ විපස්සකෝ භික්ඛු විපස්සකෝ යෝගී එනනම් විපස්සකෝ බුද්ධ ශාසනයේ ලද්දස්සහසෝ බුද්ධ ශාසනයේ යම් විචයක අස්සසිලක් ලැබුව කෙනෙක් ලද්දපතිත්තෝ යා දන්නෝ අරමුණක් බලන්න තියෙන්නේ මේ අරමුණ විපරිණාමය වෙනවා බලන්නයි බලන්නේ. එතන මේ නිත්‍ය කරලා සුඛ කරලා රාමක tempat කරලා පිටිය ගහගෙන බලන එක නෙවෙයි. වෙනස් වීම දකින්න එකයි කියන මේ ඥාණය තාම විපස්සනාට පෙළඹිලාවත් නැහැ. විපස්සනා මූලික ඥාන වලින් පච්චේ නාම රූප පරිඥාණය පස්සේ න පච්චේ පරිඥාණය කියලා කියනවා. ඒකට යා දන්නවා දැන් මේ ධර්මතාවයක් මතුවෙන්නේ කියලා. මම මේ වස්තුව ප්‍රියයි මේ අනිත් වස්තු අතර මම මේක වෙන් කළා දිහා මේක මගේ මේක මම මේක මගේ ආත්මය මේ ඉති නිට්යයි සුඛයි සුබයි කියලා. මේ වෙන් කරගත්ත කොටසේ තියෙන අනිත්‍ය දුක අනාත්මය විතරමයි මට කතර ගන්න. මේක නැවතත් කියනවා මේ ලෝකේ ගොඩාක් කාලය සහ දේශය තියෙනවා අනන්තයි. ඒකෙන් මම කොටසක් කරගන්නවා මේක මගේ කියන්නේ. අපේ ආගම ජාතිය, පවුල, කුලේ. මේ අල්ලගත්ත ටික මම මේක නිට්ටයයි සුඛයි සුබයි කියන ඒ මොහෙමයි අල්ලන්නේ. නමුත් මේ අනිකු සියල්ලම වගේ ඒකත් අනිත්‍ය දුකට අනාත්මට යනවා. නමුත් සියල්ල අනිත්‍ය දුකට අනාත්මට ගියාට දුකක් එන්නේ මේ මම කියලා අල්ලගත්ත කොටසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි මට වද දෙන්නේ. ඒක නිසා අපි ලොකු කොටසක් ඇල්ලුවොත් ලොකු කොටසක් අපිට වද දෙනවා. මොකද අනිත්‍ය දේ නිට්ටයයි කියලා අල්ලගන්න. දුක දෙන දේ දුකයි සුඛයි කියලා අල්ලනවා. මේ අසුබ දේ සුභයි කියලා අල්ලනවා. දැන් මට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මම මේකෙන් මේ මේ නිවාසිකයම විධායකයම මට පාලනය කරන්න පුළුවන් මට මේක ආණ්ඩුවන්ට කරන්න පුළුවන් කියලා අපි අල්ලගත්ත ගමන් හරියට නිකන් ගිනි දබුවක් අල්ලගත්ත කෙනෙක් වගේ පිටෙන් පටන් ගන්නවා. ඉතින් එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ කොයි වෙලාවෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා. මට පිළීම දෙන්නේ මම මගේ කියාගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. එහෙම නැත්නම් ප්‍රමචෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ප්‍රේම කරපු දෙයින් විතරමයි අපිට දුකේ. එහෙම නැත්නම් තණ්හා කරපු ටිකෙන් විතරයි. සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම න්‍යාය ධර්මයේ තියෙනවා. නමුත් මගේ ටික මං හිතනවා ඒක මට වෙච්ච කෙනහිල්ලක් වගේ. මගේ ආත්ම ශක්තියට වෙච්ච කෙනහිල්ලක්. මගේ මාන්නයට වෙච්ච කෙනහිල්ලක්. මම මේ ආශාවෙන් රස කරගත්ත දේ තෘෂ්ණාවට කෙන කෙනහිල්ලක් කියලා. ඒ පෙරෙන් පෙළෙන පිළීම නිසා මේ මිනිස්යාට යහතාව දර්ශනීය ආවත් ඒ කියන්නේ මේ දේවල් හරියටට පෙනුණත් ඒකට තියෙන තෘෂ්ණාව නිසා සහ අවිද්‍යාව නිසා ඒ දැනීම දුකක් වඩපත් වෙනවා. මේ පාත්‍රයේ හිලක් දකින්න එක සම්මුතිය හිතන දෝෂයක් කියලා. පාත්‍රයට තල්ලි ගෙවල නැත්තම් තාම ඒකයි කියන්නේ නිරීක්ෂණේ වැඩි කරන්න නිගමනය අඩු කරන්න. මොකක් හරි ගන්න ඉස්සලා හොඳට ඔයලා බලලා ගන්න. ඒ වෙලාවේදී දකින්න දැක්ම තමන්ගේ වාසියට හිටින්නේ. අපි කරන්න හදන්නේ බලන්නේ ඉස්සෙල්ලා බදා ගන්න. මොකද ලෞකික අස්තියා බලන්නකෝ. මේ මිනිස්සයා ඒකට හිත බැඳලා පස්සේ මොන දේ වුණත් ආයේ බැලිල්ල ඔක්කොම ඊට පස්සේ ඊට පස්සේ පුදුමාකාරයේ මේ බැඳ ප්‍රේමී තරම් ඇඬු කඳුළු මහා සාගරේ සාමානයි අපි හින්ද මම හින්ද ඔබ හින්දා බැඳ ප්‍රේමී තරම් මහා සාගරේ ඇඳු කඳුළු මහා සාගරයේ සාමානයි ඔබ හින්දා. උඹට ප්‍රේම කරපු තරමට මට දුක. ඒකට කවුරු හරි හේතු කරුණු කියන්නේ ගත් මොකද වෙන්නේ? ආදී අන්ධ වෙලා ඉන්න කෙනෙකුට කිව්වොත් මේ මොකද්ද මේ අල්ලගත්තේ මේ බර්ණ යන ගොම්බෙට්ටක් නේ කියලා. අම්මෝ. කද්දාකත් වලක්. මොකද ඒ වෙනකොට බැඳිලා ඉවරයි. ඊට පස්සේ තමයි චේතනා සංඥා චේතනා පස්ස මේ සංඥාවෙන් සහ චේතනාව වැඩිච්ච අරමුණ විතරමයි අපි ස්පර්ශ කරන්නේ. ස්පර්ශ කළා නෙවෙයි වේදනා සංඥා ඇති කරන්නේ. ඊට පස්සේ වේදනාව එනවා. ඒ නිසා සංඥා චේතනා වේදනා පස මානසිකාර අපි ස්පර්ශ කරලා කරන්නේ අපි ඉදි ඉස්සලා අපේ රුචි අරුචිකම් ඉස්සරහට පැනලා මොකක් කරියක් එක පැටලව ගන්න. පරිලවල වේදනාව පස තැනට එනකොට too late. ඒක කියනම් පමයි කියනවා. අප්‍රමාදීව මේ මේ තමයි මේ මේ මහා ලෝකෙට මේ බලාගෙන ඉන්න එක මොන වගේ දෙයක්ද කියලා බලන්න කිව්වොත් ඒක අපිට කරන විශ්ව නිග්‍රහයක් ඒක. අපිට කරන ලොකු අභියෝගයක් වෙනවා. එහෙම මොනවාද ඔයාලට මොකක්ද තියෙන අයිතිවාසිකම් මගේ මට ඕන දේ මම කරනවාට කියලා අපේ රුචර්ජුකම් වලට තැන දෙනවා. ඒ නිසා යථාව දර්ශනේ එනකොට අර අසුදුතු විරෝධේ තීරණ පරිඥාවට එනවා මම මේ ඔක්කොම සම ලෝකේ එකක් කඩා ගන්න හද නැහැ මගේ කුට්ටිය කඩා ගන්න හදන්නේ සියල්ල සමව මේකේ තියෙන සම වෙන්නේ අනිත්‍ය දුක්ඛනාත්මකේ පෞද්ගලික ලක්ෂණ වලින් වෙනස්කම් තියෙනවා සම්මුතිය. නමුත් ඔක්කොගෙම තියෙන දේ සමානයි එහෙව් එකේ මේ ඉස්සර විල්ල කඩා ගන්න හදනවා. ලොකු කුට්ටිය කඩා ගන්න හදනවා. කඩාගත්තර කණ්ඩ වෙලාවකුත් නැහැ. අවශ්‍ය ප්‍රමාණය ගන්න පටන් අරගත්තොත් අර කියන කාමච්ඡන්ද ව්‍යාපාදවල තියෙන මෙහෙවන මොටිවේෂන් එක අපිට තේරෙන්න පටන් ගන්නවා කවම කවදාකවත් හිත සෝබින් සිටින්නේ නැහැ. ඉතින් යථාභූත ඥාන දර්ශනය කාට හරි පහළ වුණොත් මේ ඇති මේ දේවල් දිහා බදා ගන්න ඉතල පොඩ්ඩක් මේක බලපන් මේක දිහා නිරීක්ෂණේ වැඩි කරන්න නිගමනේ අඩු කරන්න කියන එක නැත්නම් choiceless awareness එහෙම නැත්නම් evenly suspended attention මේක තියා බලන්න කියනකොට බලන්න බලන්න මෙයාට තේරෙනවා මම මෙතෙක් කල මේකට පැනලා මේව හැල්ලා ගන්න ගියාට හරියට හිතලා බලලා ගත්තොත් තේරෙනකොට එන දැනුම එහෙම නැත්නම් ඒන මේ අත්දැකීමන තමයි මේ කම්මැලි වෙනවා නීරස වෙනවා හිත හීරි වැටෙනවා වගේ බය හිතෙනවා චකිත වෙනවා කියලා මා විශාල ධර්ම પરම්පරාවක් එන්න පටන්. ඒක ඔක්කොම නැස්චාතයි. මොකද මේක මේ භාවනාවෙන් ඇතිවෙච්ච ඉදිරි ගමනක් කෙලෙස් අඩු තත්ත්වයක් කියලා මේකට ද්වේෂය අයින් කරපු ගමන් මේන කම්මැලිකමට මේ නිදිමතට මේ හිරි වැටෙන ගතියට මේ පසුබාහන ගතියට තියෙන ද්වේෂයක් තියෙනවා ද්වේෂ සහගත එන්නේ ඒක තමයි අයෝනිසෝමනසිකාරය ද්වේෂය නැතුව ඇත්තට දැක්කොත් ඒක තියෙන මෙච්චරයි පටන් ගන්නකොට මේක නීරසයි කරගෙන යනකොටත් නීරසයි ඉවරනට පස්සේ නීරසයි එතකොට ඊන ගතියට බුදුජානක දෙන්නේ නිබ්බිදාව කියලා එකක් ඒක නිර්වෙන්දනය කියන එක මේ භාවනා විපස්සනා භාවනාවේදී මේ නිබ්බිදා විත්තාමත්ම සරයි. ජීවිතේ නුසුස්නා ගති බොහෝමයක් එන්න පටන් ගන්නවා විපස්සනා නැගිටලා එනකොට. එයාට එතකොට මේ භාවනා කරනකොට කවුරු හරි පොඩ්ඩක් කියන හෙව්වත් තරහ යනවා. එයාට තේරෙන්නේ නැහැ ඉතර මේව ගණන් ගන්න දෙයක් නැහැ. දැන් මේ භාවනා නිසා ඇතිවෙච්ච සංවේදීකම නිසායි මේ පොඩි දේවල් බලවා මට ලොකු වෙලා පේන්නේ. ඇඟේ මුනීති ඇඟේ තියෙන පුංචි දේවල් බලලා ලොකු වෙලා පේනවා. ඒක ද්වේෂ නොකර මේ කණ්ණාඩි දෙක පිහලා බලපු නිසා වෙච්ච දෙයක්. මොහොන බලන කණ්ණාඩිය සුද්ධ කරලා බලනකොට වෙන දෙයක් කියලා මේක නිබ්බිදාව ඥානයක් බාටපත් කරගන්න පුළුවන්. වෙනදා මේ නොදකින්න පතන් කියලා ඉවත් කරන්න හදනදී මේ තරම් නොදකින්න පතන් වෙලා තියෙන්නේ මේක මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ වැටහෙන්න පටන් ගන්න පෙර නිමිත්තක් කියලා. ඒ විදිහට තේරුම් කරලා දෙන්න භාවනා කරලා විතරක් හරියන්නේ නැහැ සුතම ඥානය අවශ්‍යයි. කමඨං සුද්ධ කිරීම අවශ්‍යයි. දිගට ඒ අතරමැද භාවනාත් කරන්න ඕන. අන්න එතනදී ඒ ගත්ත තීරණය මම මේ හිතලා මතක් හිතලා මතක් කෙරුවොත් මම කරන්නේ අරමුණු මාරු කරන එක දඟන්න එකම දිහා බැලලා එකම දිහා බලනකොට ඒ අරමුණේ ඇති වෙන කම්මැලි කම්ම නීරස ගතිය එපා වෙන ගතිය මේ විරාගයක් කියලා තේරුම් ගන්න එක රාගයේ අනිත් පැත්ත කියන තේරුම් ගන්න රාගය කියලා කියන්නේ ඒකාන්ත සංසාරයට බඳින දේ. දැන් මේ විරාගය නිකන් කම්මැලිකම ස්වරූපෙන් ගෙට ඇවිල්ලා. නිදිමත ගතියෙන් ගෙට ඇවිල්ලා. නිකන් හිතකයි හිරි වැටෙනා වගේන් ගෙට ඇවිල්ලා. එහෙම නැත්නම් බය ගතියෙන්, අසරණ ගතියෙන්, අනිශ්චිතතාවයේ වශයෙන් ගෙට ඇවිල්ලා කියන එක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න පුළුවන්. මේ භාවනා කරන්න ඉස්සලේ නිදිමත නෙමෙයි මේ කතා කරන්නේ. දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පිනේ සකසීම සුදු වෙලා. බලන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒකේ තියෙන අර විචිත්‍ර ගතිය නැති වෙනවා. එහෙම නැති නොවෙන මොකක්වත්ම නැති ලෝකේ. ඉතින් අර තේරවාද අටුවාව සඳහන් කරලා තියෙනවා. එහෙම බලන ඉන්න ඉන්න ඉන්න එපා නොවෙන එකම දේ බුද්ධ රූපේ බුදුජානනාංශගේ ශ්‍රී ශරීරේ විතරයි කියනවා. ඒක අන්‍යයන්ගම කෙනෙකුට බලන්න හිතෙනවා. ඒ තරම්ම පිරිසිදුයි. ඉන් අපිට තියෙන ඔක්කොම නිතර නිතර පේන්න පේන්න වටිනාකමක් නැහැ. ඉතින් ඒ අර යථාභූත ඥානෙ ආවනම් ඒ කියන්නේ පාත්‍රයේ ගන්න ඉස්සෙල්ලා මේකේ තියෙන හිල් තියෙන්න ඉඩ තියෙනවා කියන හැඟීමෙන් බලලා එක හිලක් දැක්ක දෙකක් දැක්ක තුනක් දැක්ක විදිහට මේ ත්‍රිලක්ෂණයේ මූලික සේයාව ඔය බටහිරේ තියෙන බිස්නස් බුද්දිසම් වලින් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ලෙඩ සුව කරන්න සතිය වඩනකොට. එහෙම නැත්නම් අරක නැති කරන්න මේක නැති කරන්න යනකොට අනිවාර්යයෙන්ම ඕක වෙනවා. ආපු ගමන් වෙන්නේ ටෙන්ෂන් එක නගිනවා. ස්ට්‍රෙස් එක නගිනවා. පැනික් යනවා. එයි මේ බලන බලන දේපා වෙනවනේ. සතිය තමයි. සතිය දීලා තියෙන්නේ දෙදසෝ කරන්නනේ. නමුත් මේ හෙදකමක් වශයෙන් සතිය දෙනකොට මේ දෙන අර්ථකතනය මේ පාවීමක් එන්නේ ඉඳ තියෙනවා. ඒකටම ලෑස්තිලා ඵලයන් කියන අර්ථකථනය කවදාකවත් බිස්නස් එකත් එක්ක යන්න බෑනේ. එහෙම නැත්නම් මේ ප්‍රතිඵල අපේක්ෂා කරන භාවනාවක් කරන්න බෑනේ. ඒ නිසා එතනදී අයෝන්සමංසිකාර්තා යෝන්සමංසිකාරය කියන එක වෙස්ට් එකට තේරුම් ගන්න කල්ප කීයක් ඇයිද කියන්න බෑ. වෙස්ට් එක තියා මේ අපිට තේරුම් ගන්න තියෙන අමාරුව පේනවා. අපිට කොච්චර මේ භාවනාදී නීරසකම ඇවිල්ලාද කෝටි ලක්ෂ වාරයක් එපා වීම ඇවිල්ලාද? අපි හොරෙන් ගිහිල්ලා ඒක නැති කරගන්න උත්සාහ ඒක කියනවා මේ හුද්දටම බඩේ ලියන්න හදන වෙලාවේ. උකට පොරොප්පයක් ගහගෙන හිටියොත් මොකද වෙන්නේ? මම නියන්න හදන වෙලාවේ දාගත්තොත් මේ රෙදි රෙදි මුණ්ඩයක් මුත්‍රා යන වෙලාවේ යන්න දෙන තු ඉහිර කිරුවොත් මොකද වෙන්නේ? මේ නව දොරෙන් වගිරෙන කාරළු කොතන වැලක්වත් අපස්මාර යනවා. අපස්මාර කියලා රෝගයක් හැදෙනවා. ඕකේ යන්න දැන් එළියට යන්න තියෙන්නේ. ඒකට එළියට යන්න දෙනව වෙනකොට මේ හිර කරන්න ගියාම නැත්නම් මේ වැටහෙන දේ මේ නීරසකම කම්මැලිකමද සාදර වෙනවයි කියන එක. ඒක විශාල තීරණයක්. ඒ තීරණ පරිඥාවේ ඉන්නකොට යෝගාවචරයන මෙතෙක් තුණු මුළු සංසාරෙම තුණු අත්දැකීම. මේ ජීවිතයේ තියෙන අත්දැකීම. මූල ධර්ම සතිය මේ සේරම මේ වැට උඩ හිටින වෙලාවක් එනවා. වැට හෙන නෙවෙයි වැට උඩ. හරිම අමාරු අවස්ථාවක්. ඒතකොට යෝගාචර කැම දාන දෙයක් අල්ලන්නෙත් නැහැ. රැට නිින්ද යන්නෙත් නැහැ. බැලුව බැලුව අත පේන තියෙන්නේ එන ගහච්ච සෝම් පිටණියක් වගේ. ඒතකොට යෝගාචරගේ මූණත් ඒ වගේ. නිසා භාවනා කරන කට්ටිය ඉන්නේ නිකන් මේ කලවැද්ද හම් පරු ගහපු වැල ගෙඩියක් ආගේ අඳා වැටිලා. ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන කන්තන කට්ටියට එන්න දෙන්නේ යන්නේ. ඒ මේ වැල ගෙඩි ටික දැක්කොත් ඒ මරමිසෝ කියන්නේ මොන මොගලක් අක්ක මේ භාවනා කරනකොට මේක මේ අඳාගෙන වැටිලා මූණ අට කරගෙන එන ගහච්ච තෝ පිටේ වාගේ. ඒ ඒකම මේ කනගාටුව කම්මැලිකම නීරසකම ඥාන මුඛයට දාගත්තොත් විපස්සනා මේ මේ නිබ්බිදා ඥානයකට ගියොත් අරක ඇතුලෙන් පුදුමාකාර ප්‍රබෝධයක්. ඒ ප්‍රබෝධයට මම කියන්නේ තිරියම් වෙනවයි කියනවා. මේ එන පාවින ගතිය නිබ්බිදාවට සාදර වෙන ගතිය. එතකොට එතෙක් වෙනකන් අපි කතා කරපු හැම දෙයක්ම මෙතනදී බොරු වෙනවා. ජීවිතේ රසස්වාදේ පිණිස අපි එක එකනට කරගත්ත ගනුදෙනු හදා බෙදා ගැනීම වෙනුවට කියන්නේ දෙනවා. ඒ හැම දෙයකින්ම කරන ක්ෂණය පන්නන එක. ඒ හැම දෙයකින්ම කරන්නේ වැරදි ඔපිනියන් එකක් දෙන එක. මේ මිනිස්සුන්ට තේරෙන්න ඉඩ තියෙනවා නම් මේ දුක කියන එක ප්‍රകൃතිය මේකේ. මේ මේ තප හොයන එක විකෘතියක්. ඒ නිසා ඒක බාර ගන්නවයි කියන එක. ඒ කියන්නේ යථාභූත ඥාණයෙන් පෙන්වන දෙයට මහාල වෙන නිබ්බිදාව ද්වේෂයෙන් බැලුවොත් නියතකම කම්ම ඔක්කොම ද්වේෂයේ චෛසිකක් තියෙන ඉතින්. නමුත් මේ නිබ්බිදාව ඥානයක්. මේක ඥානයට හැරවණක් කරන මේ ද්වේෂයමයි ඥානය කියන්නේ කද්දාකත් හිතන්න එපා. මේ ඥානවන්තයෙක් ද්වේෂය නැතුව ඉන්න පුළුවන් කියලා. ඥානය කියන්නේම ද්වේෂය. මේ මේ Apple computer එක අර භාගයට කාපු Apple ගෙඩිය තියෙන. දිව්‍යනාංශේ ලෝකෙම අවල කිව්වලු මේකේ විස ගෙඩියක් තියෙනවා. කණ්ඩ එපා. කෑවොත් අන්නමාන දිටි පහළ වෙනවා. මේ ස්වර්ගයට වෙලා ඉන්නේ කියලා. නමුත් යක් මේ සර්පයවිලා කියලා ඒක ගෑනුමනසරි කියන කාපන් ඥාණේ තියෙනවා කියලා. අර මිනිස්සයා කටක් කනවා. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ මනුස්ස ඥානයක් කියලා එකක් තියෙනවා කියලා මනුස්සයාටත් කවනවා. ඊට පස්සේ නොබෝ වේලාවකින් දෙන්න සංසර්ගය දෙනවා. ඊට පස්සේ දෙයයන්න් සෛල බණ්ඩ මේගොල්ලෝ මේක වහගෙන දැන්. ඉතින් වෙනකම් මොකක් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බලන්න මොකද මේ උඹලට වෙලා තියෙන්නේ කොහොම ලස්සනද හිටියා දෙන්න දැන් ලිංගික අවයව වහගෙන බලනකොට gediya කාලා එදා ඉඳලා ස්වර්ගෙන් අයින්. ඥානය කියන්නේම මේ කියන්නේ දෙයන දෙන පිළි උපදේශ පිළිගන්න කැමති නෑ. මේක අරගන්න හදනවා. ඉතින් ඔය මාංශු කාඩ ගියාම දේවවාදී ඔය මේ විස්තර කරන්න ගියාම සමහර සාස්තු සාන්තුවරු මේක හරීම ලස්සන දාලා ෆිලොසොෆිකලි විස්තර කරනවා. ඥානෙ හොයන්නේ අනතෙන් හැමදැනම බලන විශ්ව විද්‍යාල පාඩම් ආයත ඊර්ෂ්‍යාව, ද්වේෂය, ක්‍රෝධය වැතිරෙනවා. ඕනේ මධ්‍යහවන ආයතනට යන්න. පුදුමාකාර කුලංකා ගැනීම තියෙනවා. BS එක කරන්න ගියාට පස්සේ එතෙන් අපි හිතන්නේ ඔක්කොම මේ උගත්තු එන්නේ මේ පාස් වෙච්ච කට්ටිය කියලා. ඒ තරම් තුප්පහි જાතියක් විශ්වවිද්‍යාලවල විතරයි. කොහොක්වත්. ඊට පෝස්ට් ග්‍රැජුවේට් එකේ ඊටප්. ඊට පස්සේ කිය ස්ටාෆ් එකේ manussකම හුලඟකවත් ගෑවිලා නැහැ. මේ ඥාණය වැඩි කරලා වැඩි කරලා අපිට මේ වෙලා තියෙන දේ නිසා අපිට කියනවා ඒ තෝමස් මර්ටන් කියලා ඔය ට්‍රැපිස්ට් එක්කෙනෙක් මේ දන්නේ නැතුව භවනා කරලා මනුස්සයා ඒ කතෝලික නිකායක ඊට පස්සේ ආට සෙන් බුද්ධ ආගම හම්බුනාට පස්සේ එයා ගොඩක් පොත් ලිව්වා. ඒ පොතක ලියලා තියෙනවා අපි නිහතමානී වෙච්ච ගමන් අපි නැවතින්නේ පාරාදීසෙ. ඇහියක් වෙන්න ගිය ගමන් එහෙම නැත්නම් අපි ඔලොමොල වෙන්න ගිය ගමන් පාරාදීසෙන් අයින් කළා. අපිට ඕන වෙලාවක පාරාදීසයට යන්න පුළුවන් මම දැන් මෙතන. කිසිම ඥානයක් නැහැ. මම දැන් ඉන්න මෙතන ඉන්න බව දන්නවා. ඒක ඥානෙට ඕක පොත් කියවන්න ඕනේ මේක මේ උද්‍යප්පේ ඥානෙද මේක සංඛාරූපෙක්කාද මේක අනකමින් කියලා අහනවනේ අහනකොටම අර දිශාන් පැත්තකට. මේක මනින්න හදනවා, ඔබන්න හදනවා, ලියන්න හදනවා මේ ලියන්න තියෙන මල්ල ඔබල බලනවා. ඉතින් මේ වගේ යෝනිසෝ මනසකාර සහ අයෝනිසෝ මනසකාර තියෙන දැනුම මේ ඥාත පරිඥාවෙන්දලා තීරණ පරිඥාවට තීරණයක් කරන තැන ගියාට පස්සේ තේරෙනවා අපි මෙතෙක්කල් දැනුමක් කියලා තිබ්බනම් එහෙම නැත්නම් ඒ වගේ කොමුදයන්ස කියන්නේ දේශනා කරන්නේ ලෞකික ඥාන කියලා. භෞතික ඥානත් කියලා කියනවා. ඒ ඥාන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විද්‍යාව පහළ වීමට තන්නේ ක්‍රම විරුද්ධව හිටලා තියෙනවා. ඒක නිසා බුරුම පඬිස්සන්ති කියනවා ඥානය භෞතික ඥානෙ විරුද්ධව පිටලා තියෙන්නේ. මේ යෝනිසෝමනසිකාරය තියෙන එකනට ඥානීය තිබුණායි කියලා ඒක බාධා නොකරගෙන යන්න ක්‍රමයක් තියෙනවා. අන්දන එහෙම කියනකොට තේරෙනවද කියලා. දැනුව තිබුණට බාධාවන් නොකරගෙන යන්න පුළුවන් කියලා තියෙන බතාව. ඔය පලිබෝධ පෙන්වනකොට ග්‍රන්ථ පලිබෝධය කියලා එකක් පෙන්වනවා. මේ දැනුම නිසා භාවනා කරන්න බැරි ගතියක්. භාවනාවට බාධා වෙන ගතියක්. ඒක බොහොම ලස්සන කතාවක් මේ වෙලාව නම් මදි. කෙසේ නමුත් අනුරාධපුරේ ඉඳලා තිනවා මහා මේ මහා විහාරේ චූලාබේ කියලා ආනන්දෝ කෙනෙක් පොඩි කාලේ පැවිදිලා හොඳටම ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ ගතිය ගායක් කතියක් තිබුණලු ඒ කාලේ. කවුරු හරි ත්‍රිපිටකේ කටපාඩම් කරලා කට උතර මේ මේ කටපාඩමෙන් දෙන්න පුළුවන් නම් එයාට මේ ස්වභාව කැඳවන්න පුළුවන්. මම දැන් ත්‍රිපිටකයට පාඩම් කරයි කියලා ඒකට කියනවා රත්තරන් හදපු gediyak ගහන්ටාරයක්. ඉතින් මෙයා ගහනවා ගහන්ටාරය. මෙයාට ත්‍රිපිටකේ මන් දන්නවා කිය. ඒකල උපස්ථානෙට යනවා බුද්ධ රක්කිත කවුද කියලා ඒකේ ගුරු හඳුරනවා. කියමනවා මේ චූලාවේ කවුද අද gediy ගැහුවේ කියලා. රත්තරන් gediy ගැහුවේ. මම කියනවා මම කියලා. උඹ ත්‍රිපිටකයට පාඩම් කරා. ඔව් ආයෙම නම් වචනයක් දාලා අහනවා නිකන් සංස්කාරය මොකක් සංස්කාර කියන්නේ. මෙයා උත්තරේ දෙනවා. එතන හ්ම් කියන ගුරුනාන්සේ. එතන මෙයා තව උත්තරයක් දෙනවා. ආ. දැන් චූලාවේ හොල්ම. ගුරුනාන්සේ උත්තරේ දුන්නොත් හ්ම්. ආ. චූලාවේ බුදු ත්‍රිපිටකයේ තියා හරි උත්තරේ දීලත් හ්ම් කියව නිසා සකාව නේද? ඔබට මුලක ඉඳලා ඉගෙන ගන්න වෙනවා කියන්නේ. ඔබ ඉස්සලදී උත්තරේ හරි. මම හා කියපෙලාමට සැකයක් ආවනේ. ඒ කියන්නේ වැඩක් නැහැ නේ. ඔබට තිබුණාට බඩු තිබුණාට ෂුවර් නැහැ නිසා ඵලයන් රූණු ජනපදයේට මගේ ගුරුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයා ගාවට ගිහිල්ලා නැවත ආධුනිකයෙක් වශයෙන් භාවනා කරපන්. පොත කියවගනින්. ඉතින් චූලබේ හමුදුරු කිසිම පැකිලීමක් නැහැ. ගිහිලා අර හමුදුරන් ගෙන මම අහවල් හමුදුරන් ගුරුනාංශ ගෝලයා මට කිව්ව ඔබ හන්ට හම්බෙන්නේ කියලා. අනේ හමුදුරනේ මේක තියෙනවා නම් ඔయిత වෙඩිය දන ගහරි මම ඉගෙන ගන්න මං ආවා. අර හමුදුරෝ කියන මට හොඳටම වයසයි. අනිත් පිළිකේ තේරෙනවා. එහෙනම් මෙහෙම කරුනේ වස් කාලේ ඉන්නේ. උඹ උදේ වරුවට දවල් වරුවේ මිනිස්සුන්ට එන්න කියලා පෙළපොත කියවන බුදුරජාණන් ද කියපේ කියලා දෙනවා. මම ඇන්දාවට ඒකට ලියලා දෙන අටුවාව කියනවා. අටුවා කියන්නේ බුද්ධ ධර්මයේ කියපු දීප අර්ථකථනය. ඔය දෙකෙන් ලොකු වෙනසක් තියෙනවා. පෙළට අපි කියනවා පාලිය කියලා. අරකට කියන අට කතා. ඉතින් මේක යනවා මිනිස්සු තුන් මාසෙක බනහන. බන අහනකොට චූලාබේ හාමුදුරුවෝ පෙළ පොත කියනවා. කියලා බණ ඉවර කරනවා. අට ලොකු හාමුදුරුවෝ රැයට ඇවිල්ලා අටුවාව කියලා බණ කියලා. මාස 3 යනකොට මේ ඔක්කොම බණ හමාර කරන වෙලාවේ ලොකු හමුදුර ඇවිල්ලා චූලාපේ බණ කියන වෙලාවේ මෙතන වාඩි වෙලා වඳින්නේ උක්කුටකින් ඉඳලා කියනවා අනේ අවුසෝ මට කමටහනක් දෙන්නේ කියලා. ඉතින් මොකද්ද මේ ශාන්ති කියන්නේ මම ඔබ වහන්සේ මගේ ගුරුන්නාන්සේ මං ආවේ පොත කියවන්න ඔබ වහන්සේ මේ ඇවිල්ලා මේ මයලන් කමටහනියක් දෙන්නේ ඇයි කියලා. මේ ඔක්කොම දැනගෙන ඉස්සරහා. ඉතින් ලොකු ශාන්ති කියනවා අඤ්ඤෝය අවුසෝ ගත කස්ස මග්ගෝ. එවෙත්නි පාරේ ගිය මිනිහාගේ හැඩේ වෙනයි. ඔබ මේ වෙනකොට නිවන් දැකලා ඉන්නේ. ඒ නිසා මට අනුකම්පා කරලා කමටහනක් දීපන් කියලා. පොත දන්නේ නැහැ කියලා ගුරුනාන්දි කිව්වත් මොනවා වුණත් තාපව කියලා ඉගෙන ගන්න කිසිම පැකිලීමක් නැහැ කරන්න ඕනේ. නමුත් අර ලොකු ආමුදුරන්න දෙන පොත කියලා දෙන දෙවෙනි ආමුදුරන්න යෝනසයා පෙළ උගන්වනකොට මිනිස්සුන්ට මෙහා කියන දේ වලින් තේිනවා මෙයා අත්දකපු මිනිසෙක් කියලා. අත්දකපු මිනිසයා කතාව වෙනස්. නිසා දැනුව තිබුණට බාධාවක් කරගන්න ඕනේ නැහැ. මොඩෙක් වගේ හිටපන්. ඒ පොඩ්ඩක් දැකපු ගමන් පෙන්වන්න හදන ගතියෙන් තමයි කටමැද දොඩවන්න යෑමෙන් තමයි අපිට අපේ නිහතමානීකම රැක ගන්න බැරි වෙන්නේ. අපේ අහිංසකම රැක ගන්න බැරි වෙන්නේ. එතකොට අපිට මේ නිබ්බිදාව පහළ වුණත් මාන්නෙන් තණ්හාවෙන් ඔලොමොට්ටලකමෙන් බැලුවොත් අපි ඒක හතුරෙක් විදියට දකිනවා. ද්වේෂෙන් දකිනවා. ඉතින් මං වගේ කෙනෙකුට ඔක එන්න පුළුවන්. බොහොම නිහතමානී මේ ආවිය. භාවනා නිසා හෝ කර්මජ චිත්තජ උතුජ හේතුවක් නිසා හෝ කියලා ඔකට කලබල වෙන්නේ නැතුව කරාන්තරන් නිහතමානී වෙනව නම් අපේ තියෙන දැනුම 100ට 200ක් ඇති. කිසිම කෙනෙකුට දැනුමේ අවශ්‍යතාවයක නෑ අඩුවක්. ඒ වගේම කිසිම කෙනෙකුට අත්දැකීමේ අඩුවකුත් නෑ. අත්දැකීම අඩුවක් තියෙනවා මේ කියන එක තේරෙන්න බෑනේ. මේ කියන දේ තේරුම් ගන්න බේසික් ටූල්ස් ටික තියෙන්න බෑ. එහෙනම් මේක පෙළ ගැස්මයි මේකේ තියෙන්නේ. මේ යෝනිසෝමනස්කාරට දාගන්න එකේ තියෙන නිසා හොඳට ඕනම දිහා බලන්න හිටියොත් ඒ දිහේ දිහා එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒකේ රසය අඩු වෙන ගතිය ඒක එපා වෙන ගතිය නීරස වෙන ගතිය වලක් කණ්ඩ බෑ මේ ලෝකේ. ඒ තියෙද්දි අපි මේක නැවත නැවත ටෙම්පරාදු දම දම ආලවට්ටම් කර කර මේක හදන්න හැදුවට ඔය කුෂ්ඨ රෝග තියෙන මනුස්සයෙකුට කොච්චර රත්තරන් ආවරණ දාලා සැලසුවත් ලස්සන නෑ. ඔන්නේ ලස්සන නෑ. ඒක මොකද්ද ප්‍රශ්නේ? ආනේ නිබ්බිදාව ආවට පස්සේ නිබ්බිදා ද්වේෂයෙන් බලන්නේ නැතුව මේක භාවනා වේදී වුණා. කෙලස් අඩු ගතියක් කියලා නිබ්බිදාව මම උපයාගත්ත දෙයක් විතර බලන්න පටන් ගත්තා. අප කරා එන හැම රෝගයක්ම අපිට ධර්මය කියලා දෙනවා. අප කරා එන හැම පශ්චාත්තාවයක්ම අපිට ධර්මය කියලා දෙනවා. හැම අපි කරා එන හැම පසුබෑමක්ම ධර්මය කියලා දෙනවා. ඒ නිසා බුදු දනන්සේ සඳහන් කරලා තියෙනවා සතිය වැඩපු කෙනාට ධර්මය අවබෝධ වෙන්නේ අසාධ්‍ය ලෙඩක් ආපු දවසට කියලා. එයාට තේරෙනවා මම මේක වඩ아가න තිබුණ නිසා දැන් ලේසි. එහෙම නොවුනනම් වහකලාවත් ඉවර කරන්න බෑ. ලෝකේ බරපතලම දුක එන්නේ ඉස්සලා සතිය වඩලා තිබුණා නම් එයාට ඒක බොහොම ෂෝට් කට් එකක් වෙනවා. මේ සත්‍යයේ නැත්නම් දුක ආර්ය සත්‍යයක් වශයෙන් දරගන්න. ඒ නිසා යා සත්‍ය වඩන කෙනා මරණ දුක එනකොට යාට ඒක සුවිශේෂී අවස්ථාවක්. දුක කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න. අපි හිතනවා මේ මරණය තමයි නැස්චාර්තම දැනග නොකෑමන දහවදුරයික කියලා. එතනින් තමයි ගැලවෙන්නේ. ඒක නිසා මූර්තය මරණය හරහාමයි අමෘතය හම්බෙන්නේ. අපි මරණයට බයයි භාවනා කරලා අනම්මනම් කරන්න ගියාට ඔය කක්ක කරන්න යනකොට පොරොප්ප ගෙවුවට හරියන්නේ නැහැ. ඒකට යන්න අරින්න ඕනේ. ඒකට තමයි මේ නිබ්බිදා වෙනකොට නිබ්බිදාවට සාදර වෙනවනම් මාරය ඇවිල්ලා හෙල්ලුවත් අපිට කියන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට ලෑස්තිලා ඉන්නේ. එතකොට විතරක් ඒ නිබ්බිදාව ඇති වෙච්ච වෙලාවට ඥාණයෙන් විතරක් මේක බලන්න කිය කියනොත් විරාගයේ කීලේ පෙර විරාගයේ ඊරණගින එක නම් නිබ්බිදාව කියන්නේ සූර්ය මේ අරුණ වගේ තමයි. අරුණ පහළ වෙනකොට දැනගන්න ඕනේ ඊට පස්සේ විරාගය එනවා. මේ ලෝකේ මේ මොනම දෙයක්වත් අල්ල බදාගෙන කන්න දෙයක් නැත්තේ නෑ. කර්මජීවිතයට එන දේ එයි කියලා නිබ්බිදා විරාගයක් බාට මෝරන්න ඒ එන කටයුත්තේදී මේක සාමාන්‍ය බුද්ධියෙන් තේරෙන පරාජය බාර ගැනීමක් නෝන්ජල් ගතියක් පසුබෑමක් කියලා තමයි පසර ගන්න. නමුත් බුදු කෙනෙක් පහළ මේක කිව්වට පස්සේ තේරෙනවා අපි මේ කොච්චර බැඟලුවත් සංසාරේ තියෙන දුක නැති කරන්න පුළුවන් කියලා නැත්නම් වතුරේ තියෙන තෙත ගතිය නැති කරන්න පුළුවන් කියලා ගින්නේ තියෙන ප්‍රශ්නේ නැති කරන්න පුළුවන් කියන එක කරන්න බෑ. ගින්න කියන්නේ ඕක තමයි. වතුර කියන්නේ ඕක තමයි. කොයි දේ බැලුවත් එන්න මේ නිබ්බිදාව දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක තීරීමේ මිනිසුන්ට පුළුවන්කම තියෙද්දිත් කොච්චර චර්චුරු ගන්නවද කියලා. කොච්චර අඬාවව ගන්නවද කියලා. කොච්චර මේ ඒ ගැන විශ්වාසය නැත්නම් ආත්ම විශ්වාසය නැද්ද කියලා. ඉතින් ඒකට කියන්න තියෙන්නේ මේ සද්ධාව නැහැ. මේ Tamange හැකියාවල් පිළිබඳ Tamanට සද්ධාව නැහැ. අපි ඒක කාගේරි සාහිතිකයක් වෙනකම් බලා ඉන්නවා. කවුරුට ඇවිල්ලා අපිට සම්මානයක් දෙනකම් බලා ඉන්නවා. බුදු දානහාජර කවුරුවක්වත් ඔය 45 අවුරුද්දේ සම්මානයක් දීපුවතාවක් කාලා තියෙනවද? දෙන්න බුදුන් දුන්නේ කවුද ඉන්නේ? අපිව සම්මාන දෙන්නේ කාට හරි සම්මාන ගන්න කාට වැඩිය මම ලොකු කියන්නේ. හර ලේසි වැඩේ ඕකන. ලොකු සමිතියක් වෙහිලා 23 4 දෙනෙක් කාඩ්බෝඩ් ඔටුන් ටිකක් දැම්මනම් අර ඔටුනු දාන එක සක්විතිනේ. ඔබගේ තියෙන මේ ප්‍රෝඩාව කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කාට හරි සම්මානයක් දෙන්න හදනවා නම් උගෙන් අහන්නත් උඩ තියෙන සුදුසුකම් මොකද්ද මට සම්මාන දෙන්න. එකකටවත් නැහැ. සතිය පැත්තෙන් බලනකොට මොකක්වත් එන්න විදියක් නැහැ. දුන්න නම් සම්මානයක් කටුට නම් තමයි. ඒ නිසා ඒ වගේ හැටියට නිබ්බිදා වෙනකොට නිබ්බිදා පිළිගන්න ඊට පස්සේ මේට වැඩිය බලවත් විදියට මේකට විරාගය පහළ වෙනවයි කියලා දැනගත්තා නම් ඒකට රාගය නැති බවට හොඳටම සාක්ෂි තියෙනවා. මෙතන කවුරක්වත් නැහැ එහෙම. භාවනා කරනකොට නිබ්බිදාක පහළ වෙච්ච නැති කෙනෙක්. ඒකට ද්වේෂ කරන පිරිස ඉන්නේ ප්‍රේම කරන පිරිසක් නැහැ. ඒ වගේම නිබ්බිදාවට පස්සේ විරාගය පහළ වෙනවා. විරාගෝ සෙට්ඨෝ ධම්මාන ධර්මයන්ගේ වැදගත්ම ධර්ම විරාගය. ඒ නිසා විරාගයේස මැරෙන්න ඉස්සල්ලා ඇත් දෙක අරගත්තා නම් අර තීරණ පටන් අර ගන්නවා ලෝකේ කවුරක්වත් ඒක නොකරට මම මෙතෙක් කල නොකර හිටියද මේ විරාගයේ පහළ වීම පිළිගත්තා නම් මට කෙලින්ම බුදුහාමුදුරුත් එක්ක සම්බන්ධය ඇති වෙනවා අර අවුරුදු 2600 කාලේ අයින් වෙලා මේ සවැත් නුර ජීතවනාරාමේ සරුවචන් වහන්සේත් එක්ක ඉන්නා වගේ පුදුමාකාර කනෙක්ෂන් එකක් එන්න පටන් ගන්නවා ওই තියෙන දේ තියලා කාලය අතර වෙනස නැතුව. ඒක නිසා ඒ ධර්ම પરම්පරාව මේ දක්වා ඇතිවෙච්ච ධර්ම પરම්පරාවේ තවත් තීව්‍ර වීමක් තමයි මේ පැමිණි දුක් පැණි රහයි කියලා මේ සිංහලයේ වචන. ඉතින් මම අද එතන ධර්ම දේශනාව නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු දෙනාම අනික් ලෝක වාසීන්ට වැඩිය මේකේ සෑහෙන ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. මේක ඉබේ වෙනවා වෙනකොට මේක සමාදන් වෙලා. මේක පිළිබඳ අවදියෙන් ලෑස්තියෙන් ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි ඇති කරගත්ත මේ සම්මුතිය හැටියට සීලොම දෙනා ඊත්තාවතාචාති ගාතාදාජහනා කිරීමේ උපයාසපයා ගන්න ලද අමාරුවෙම උපයාසපයා ගන්න ලද මේ කුසලය ලෝකවාසී සියලු දෙනා තමක හදා බෙදා ගැනීමට පෙළඹෙනවා. එත්තාව තාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං